සාදු සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර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 අද අපි බුද්ධ දේශනා දෙකක් ඉගෙන ගන්න මේ සූදානම් වෙන්නේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කළාට පස්සේ කාලයක් ගියාම ඒ ධර්මයේ සමාජයේ ඈත් වෙලා යනවා. නමුත් මේ මිනිස්සුන්ගේ හිතවල ඈ සිල් සමාදන් වෙච්ච නැති ගොඩක් අය ඉන්නවද? ආ එහෙනම් ඉස්සෙල්ලා සිල් ගන්න සූදානම් වෙන්න. සිල් සමාදන් වෙච්ච නැති අය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 ද ุติ යම්පි සංඝං සරණං ගච්ඡාමි ත ติ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ත ติ යම්පි ධම්මං සරණං ගච්ඡාමි ත ติ යම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි උතුම් රහතන් වහන්සේලා අනුගමනය කොට සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උතුම් රහතන් වහන්සේලා අනුගමනය කොට සොරකමින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි තුම් රහතන් වහන්සේලා අනුගමනය කොට අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි උතුම් රහතන් වහන්සේලා අනුගමනය කොට බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උතුම් රහතන් වහන්සේලා අනුගමනය කොට මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් රහතන් වහන්සේලා අනුග විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උතුම් රහතන් වහන්සේලා අනුගමනය කොට විකාල භෝජනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උතුම් රහතන් වහන්සේලා අනුගමනය කොට නැටුම් ගැයුම් වැයුම් ආදීෙන්ද විසිතුරු වස්ත්‍රාභරණයෙන් අගසරසීමෙන්ද මල් සුවඳ විලා උන් දැරීමෙන්ද වැලකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණයෙන් වැලකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි මේ උතුම් පොහෝ දවසේ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කොට තිසරණ සහිත වූ අංග 8කින් යුතු මෙම උපෝසත සීලය සාදර ගෞරවයෙන් මම සමාදන් වෙමි මාගේ මේ සීලය මෙලව ජීවිතයේ යහපත පිණිසද පරලව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා සාදු පින්වත්නි දැන් අපි මේ ධර්ම දේශනාවේදී අංගුත්තර නිකායට අයත් සූත්‍ර දේශනා දෙකක් ඉගෙන ගන්න දැන් සූදානම් වෙන්නේ මම ඔබට කිව්වා මේ බුද්ධ ශාසනයේ ඒ ශාසනයේ පිළිබඳ මූලික අර්ථය කාලයක් යනකොට ශ්‍රාවකයන්ට ග්‍රහණය කරගන්න බැරුව යනවා. එතකොට විවිධ මතවලට ඒගොල්ලෝ යනවා. එතකොට ශාසනයට මොකද වෙන්නේ? ආතුරු දහන් වෙනවා. ආතුරු දහන් වෙනවා කියන්නේ ඔව් නැති වෙලා යනවා. දැන් බුදු දේශනාවක් තියෙනවා සුනිත්ත සූත්‍රය කියලා සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ මේ වදාළේ ශාසනේ නැති වුණාට මේ මිනිස්සුන්ගේ හැඟීම් නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ගත කරද්දී අපි එක එක්කෙනා හිතන ස්වභාවයන් වල වෙනස්කම් තියෙනවා. දැන් සමහරු කැමති මුළු ජීවිතේම කාලා වේලා විනෝදින් කල් ගෙවන්න. හැබැයි ඔය අතරේ ඉන්නවා මේකට වඩා යමක් අපිට ඕනි කියන අදහසෙන්. ඊට ජීවිතය ගැන යම්කිසි අතුලාන්තයකින් හොයන්න ආස පිරිසිනවා. එතකොට ඒගොල්ලෝ අර කාලා බීලා විනෝද වීමෙන් සෑහීමටපත් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතේ කොච්චර කණ්ඩ බොණ්ඩ ලැබුණත් කොච්චර විනෝද ලැබුණත් ඒක විරුච්ච ගමන් යම්කිසි අඩුවක් තේරෙනවා. මේකද මේ ජීවිතේ මීට වඩා දෙයක් නැද්ද? එතකොට මොකද වෙන්නේ? මේ කාලබීල විනෝද වීමෙන් ඔබට ගියපු ජීවිතයක් සොයාගෙන යනවා. එතකොට එහෙම මේ මිනිස්යන් අතර ඉන්නවා. එතකොට ඒ විදිහට සොයාගෙන යන මිනිසුන්ගෙන් තමයි විමුක්තිය හොයාගෙන යන කණ්ඩායම් බිහි වෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා මේ ජී බුදුරජාණන් වහන්සේ නැති කාලේ හිටියා එහෙම. අදත් ඉන්නවා ඉන්දියාවේ සාධූරු විතරක් ඉන්නවා කෝටි 5ක්. ඉතින් ආයේ මොකද්ද කතා කරන්න තියෙන්නේ? සාධූරු කෝටි 5ක් ඉන්නවා. හරි පුදුමයි දැන් මේ මම දැන් දවස් දෙකක් විතර ඇති ඇවිල්ලා. හරි පුදුමයි දැන් මේ දෙසැම්බර් නෑ ජනවාරි 14 කුඹ මේලා පටන් ගත්තා. හරිද්වාරවල ඒ කියන්නේ ඒ කාල වෙනකොට සාමාන්‍යයෙන් ඒ හරිද්වාරවල සීතල සෙල්සියස් 7ට 8ට බැහැලා. ඉන්න බෑ. දැන් අපි හිටිය බුද්ධ ගයාවේ අපිට ඉන්නත් බෑ. අමාරුයි. ඒ අමාරු සීතලේ ඇඟේ මෙලෝ ඇඳුමක් නැතුව සාදුවරු අර ගඟේ බහිනවා. දැන් මේ මට අපි අපිට ඉතින් වෙබ්සයිට් වලින් බලන්න හම්බුනේ. ඒකට බලද්දී පුදුම හිතුණා මේ මිනිස්සු මේ හරි දේ නැතිවීම නිසා. ඒ කියන්නේ මිනිස්සෙකුට ජීවිත අවබෝධය කරන්න උපකාරී වන දේ නැතිවීම නිසා මේ විමුක්තිය හොයාගෙන මේ මිනිස්සු කොයිතරම් දුකක් විඳිනවද කොච්චර පීඩාවක්ද කියන්නේ නෑ නිකන් ඉන්න බෑ අමාරුයි කවුරු හරි කෙනෙක් කොතනද ගෑවිලා පොප් සින්දුවක් දැම්මා දාපු ගමන් දැන් නිකන් ඉන්න බෑනේ සීතලනේ සාදුවරු පොප් එකට පොප් ඩාන්ස් කරන්න ගත්තා ඒක බැලුවාම තවත් දුක ඇති වෙනවා. මේ බලන්න මේ විමුක්තියක් හොයාගෙන යෑමේදී අද මිනිස්සු කොයිතරම් අතරමං විලා සිටිනවාද? එතකොට මේ විදිහට අතරමං වෙන්නේ මේ ඉස්සරහට යන්න යන්න මිනිස්යාට තියෙන්නේ පිරිහීමක් නිසා. අපි ඒක අමතක නොකළ යුතුයි. මොකද ඉදිරියේදී තියෙන මිනිස්යාට මොකද්ද? පිරිහීමක්. ඒක බුද්ධ දේශනාවේ තියෙනවා. දැන් මේ සුනිත්ත සූත්‍රයේ තියෙන්නේ ආයුෂ වැඩි කාලෙක සිද්ධි. දැන් මිනිස්සුන්ට පිරිහින්න පිරිහින්න මිනිස්සුන්ගේ ජීවිත කාලය කෙටි වෙනවා නේ. ජීවිත කාලේ කෙටි වෙන්න කෙටි වෙන්න මේ මිනිස්සුන්ට විමුක්තිය හොයන පැත්තට යන්න තියෙන අදහස් අඩු වෙලා ඒ චූටි කාලේ මේ මිනිස්සු බලනවා පුළුවන් තරම් සතුටින් ඉන්න. ඒ සතුටින් ඉන්න දරණ වෑයමේදී මේ මිනිස්සු යන්නේ ධර්මයට නෙමෙයි අධර්මයටයි. එතකොට වයස අඩු වෙන්න අඩු වෙන්න මිනිස්සු අධර්මයට හැරෙනවා අධර්මයට හැරෙන්න හැරෙන්න මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. දැන් මේ සුනිත්ත සූත්‍රය කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ ගොඩාක් වැඩි කාලයක් අවුරුදු දැන් මේක තියෙනවා ශාස්ත්‍රූවරු ගැන කියලා විස්තරයක් මේක තියෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පෙර වූ දෙයක් මේ කියන්නේ සුනිත්ත කියලා ශාස්ත්‍රූවරෙක් හිටියා කාමේසු වීතරාගෝ ඒ කියන්නේ කාමයන් කෙරෙහි ආසා නැති මේ ශාස්ත්‍රවරයාට මහණෙනි නොඑක් සිය ගණන් ශ්‍රාවකයෝ හිටියා. ඉතින් මේ ශාස්ත්‍රවරයා කවුද ඒ ශාස්ත්‍රවරයා? සුනෙත් මේ ශාස්ත්‍රවරයා ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයේ උපදින්න ධර්මයේ දේශනා කළා. එතකොට ඒ ශාස්ත්‍රුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ උපදින්න මිනිසුන්ට ධර්මයේ දේශනා කරද්දී සමහර අය ඒ ශාස්ත්‍රුන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ධර්මයට බැන්නා. ඒ බැන්නේ මොකද? බ්‍රහ්ම ලෝකයට යන්න පාර කියනවා කියලා. ඒ බැනපු අය මරණින් මත්තේ නිරේ ගියා. ඒ නිරේ ගියේ කවුද? අර සුනිත්ත කියන ශාස්ත්‍රුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ උපදින්න ධර්මයේ කියද්දි තමයි බැනපු අය නිරේ ගියේ. යේකෝපන භික්කවේ සුනිත්තස්ස සත්තුනෝ බ්‍රහ්මලෝක සහවෙතාය ධම්මන් දේසින් තස්ස චිත්තානි පසාදේසුන් යම්කිසි පිරිසක් ඒ ශාස්ත්‍රුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට යන ධර්මයේ කියද්දි සිත පහදවා ගත්තා නම් එය කය බිදී මරණින් මතු දෙවියන් අතර උපන්නා සුගතියේ උපන්නා එතකොට මේ සුගතියේ උපන්නේ කවුද සුනිත්ත කියන ශාස්ත්‍රුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට යන්න බ්‍රහ්ම ලෝකේ උපදින්න ධර්මයේ දේශනා කරද්දී ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මූගපක්ඛ කියලා ශාස්ත්‍රූරෙක් ඊට පස්සේ ඇති වුණා. දැන් ඔන්න එක්කෙනෙක් බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය කිව්වා. එතකොට ඒකට පැහැදිච්ච අය ඒක පුරුදු කරලා කොටසක් බ්‍රහ්ම ලෝකෙ ගියා. ඊළඟට සුගතිය ගියා. ඒකට බැනපු අය නිරේ ගියා. ඊට පස්සේ ආයමත් ශාස්ත්‍රූරේ පහළ වුණා. එයාගේ නම මූගපක්ඛ. ඒ ශාස්ත්‍රූන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට යන ධර්මයේ දේශනා කළා. ඒ කියන්නේ එහෙනම් මේ දේශනා කරන්නේ මොකද්ද? ධ්‍යාන වඩන්න නේ. දැන් බ්‍රහ්ම ලෝකේ යන්නේ ධ්‍යානලාභීනේ. එතකොට මේ ධ්‍යාන උපද්දවන්න දේශනා කළා. ධ්‍යානයේ උපද්දවන්න නම් එයාට එයා කාමයේ අතාරින්න ඕනේ නේ. එතකොට කාමයන්හි වීතරාගි. කාමයට නොඇලුණු අය ධ්‍යාන උපද්දවලා ධර්ම දේශනා කරනකොට ඒකට ඒකට අපහැදිලා බණින අය මොකද වුනේ? නිරේ යනවා. ඒට පැහැදුන අය සුගතියට. ඒ එතකොට ඒ ශාස්ත්‍රූරයාගේ කාලේ අවසන් වුණාට පස්සේ තව එක්කෙනෙක් පහළ වුණා අරණේමි කියලා. ඒ අරණේමි කියන ශාස්ත්‍රුන් වහන්සේත් බ්‍රහ්ම ලෝකේ උපදින්න ධර්මයේ දේශනා කළා. ඒකට බැනපු අය නිරේ ගියා. ඒට හිත පහදවාගත්තු අය සුගතිය ගියා. කුද්දාල කියලා ඊට පස්සේ ශාස්ත්‍රූරේ පාර වුණා. ඒ ශාස්ත්‍රූරයාත් බ්‍රහ්ම ලෝකයට යන්න ධර්ම දේශනා කළා. ඒ ශාස්ත්‍රූරයාගේ ධර්මයට බැනපු අය නිරේ ගියා. ඒත් හිත පහදවාගත්තු අය සුගතිය උපන්නා. හත්තිපාල කියලා ශාස්ත්‍රූරෙක් ඊට පස්සේ පහළ වුණා. ඒ ශාස්ත්‍රූන් වහන්සේත් බ්‍රහ්ම ලෝකයට යන්න පාර කියා දුන්න. මේගොල්ලෝ ඔක්කොම පහළ වෙන්නේ කොහේද? ඉන්දියාවේ. දැන් සියලු බුදూరు පහළ වෙන්නේ කොහේද? ඉන්දියාවේ. සියලු පසේ බුදూరు පහළ වෙන්නේ කොහේද? ඉන්දියාවේ. සියලු බෝසත්තුරු පහළ වෙන්නේ කොහේද? ඉන්දියාව විතරයි. එතකොට අනිත් ඉන්දියාවෙන් බැහැර ජම්බුද්දීපින් බැහැර අනිත් රටවල රහතන් වහන්සේලා පහළ වීම ඉතිහාසෙ තියෙනවා. හැබැයි බෝසතාණන් වහන්සේට මක්වත් ඉපදිලා නැහැ වෙන රටක. බලන ජාතක කතා අධ්‍යයනය කළා. සියලු බෝසත්තුරු ඉපදිලා තියෙන්නේ දඹදිව විතරයි. ඒක ඒක කොහොම වෙනවද කියන්නේ අපිට තේරෙන්නේ එතකොට සීලු පසේබුදුරු උපදින්නේ දඹදිව විතරයි. සියලු බුදවරු උපදින්නේ දඹදිව විතරයි. එතකොට දැන් මේ කියන මේ බ්‍රහ්ම ලෝකයට යන්න මාර්ගය කියන ශාස්ත්‍රූරු ඉපදිලා තින්නේ කොහෙද? ජම්බුද්වීපේ. ඊට පස්සේ ජෝතිපාල කියලා ශාස්ත්‍රූරයෙක් ඉපදුනා. ඉපදිලා එයා දේශනා කළා බ්‍රහ්ම ලෝකයට යන්න පාර. එතකොට ඒක පුරුදු කරපු අය කොහෙද ගියේ? බඹලෝ ගියා. ඒට බැනපු අය නිරේ ගියා. ඒට ප්‍රශංසා කරපු අය සුගතිය ගියා. ඊට පස්සේ පහළ වුණා අරක කියලා ශාස්ත්‍රෝරේ. කවුද පහළ වුණේ? අරක. මේ අරක කියන ශාස්ත්‍රුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට යන්න ධර්මය දේශනා කළා. ඒ බ්‍රහ්ම ලෝකයට යන්න ධර්මයේ දේශනා කරද්දී ඒකට බැනපු ඒට නිନ୍ଦා පහස කරපු අය නිරේ ගියා. ඒ බ්‍රහ්ම ලෝකයට යන්න ධර්මය කියද්දී ඒට හිත පහදවාගත්තු අය සුගතියේ ගියා. එතකොට මේ හිත පහදවා ගන්න මොකේටද? මාර්ගයකට. මොකක්ද මේ මාර්ගය? බ්‍රහ්ම ලෝකයට යන්න තියෙන මාර්ගය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් මහණෙනි මේ ශාස්ත්‍රූරු හත් දෙනා හත් දෙනෙක් නේ සුනිත්ත මූගපක්ක අරණේමි කුද්දාල හත්තිපාල ජෝතිපාල සහ අරක මේ ශාස්ත්‍රූරු හත් දෙනාගේ ශ්‍රාවකයෝ බොහෝ සිය ගණන් ශ්‍රාවකයෝ හිටියා. ඉතින් මහණෙනි මේ ශ්‍රාවකීන්ට ඒ ශාස්ත්‍රුන් වහන්සේලාගේ ශ්‍රාවකීන්ට පදුට්ට චිත්තෝ දේශසිතින් අක්ඛෝසෙය්‍ය ආක්‍රෝෂ කරනවා නම් පරිභාසෙය්‍ය පරිභව කරනවා නම් බහුංසෝ අපුඤ්ඤම් පසවති ඒ තැනැත්තා බොහෝ පව් කරගනි. ඒවම් බන්තේ එසේ ස්වාමීනි. එතකොට ඒ ශාස්ත්‍රුන් වහන්සේලාට විතරක් නෙමෙයිනේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේලාගේ ශ්‍රාවකයන්ට නිന്ദා අපහාස කරනවා නම් ගරහනවා නම් ඒ හේතුයෙන් බොහෝ පව් රැස් කර ගන්නවා. ඉතින් මහණෙනි මේ ශාස්ත්‍රූවරයන් හත් දිනාගේ අනේක් සිය ගණන් ශ්‍රාවකයන් කෙරෙහි ද්වේෂසිතින් ආක්‍රෝෂ පරිභව කරනවා නම් ඒ හේතුවෙන් බොහෝ පව් රැස් වෙනවා නම් වහන්නේ මේ බුද්ධ ශාසනේ එක මාර්ගයේ වඩන ශ්‍රාවකයෙකුට හිත අපහදවාගෙන ද්වේෂසිතින් නිඳා අපහස කළොත් ඒටත් වඩා බොහෝ පව් රැස් වෙයි. දැන් මේකෙන් රහතන් වහන්සේලා ගැන නෙමෙයි. මේකේ තියෙන්නේ යෝ ඒකන් දිට්ටි සම්පන්නං. දිට්ටි සම්පන්නං කියන්නේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයෙකුට අපි ගත්තොත් ගිහි ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන් පැවිදි ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන් ශ්‍රාවකයෙකුට කවුරු හරි ගැරහුවොත් අපහාස කළොත් අරකට වඩා ඒ කියන්නේ කලින් කියපු ශාස්ත්‍රූරුන්ගේ ශ්‍රාවකීන්ට අපහාස කළාට වඩා බලවත් පවක් රැස් වේ තං කිස්ස හේතු ඒකට හේතුව මොකද්ද නාහම් භික්ඛවේ ඊතෝ බහිද්ධා ඒව රූපින් කාන්තින් වදාමි යථාම්හං සබ්‍රහ්මචාරීසු මහණෙනි මේ ගෞතම සාසනයේ මේ ශ්‍රාවකයන් තුල තියෙන ඉවසීම තරම් අන්නේ ශ්‍රාවකයන්ගේ ඉවසීමක් දකින්න නෑ කියනවා ඒ අබුද්ධෝත්පාද කාලේ මේකේ තියෙනවා ඒ විස්තර ඊට පස්සේ ඊළඟ සූත්‍රේ තස්මාතිය භික්කවේ එවං සික්කිතබ්බං ඒ නිසා මහණෙනි මෙහෙම පුරුදු වෙන්න. නත්තේ වම්මන් සබ්‍රහ්මචාරීසු චිත්තානි පදුට්ඨානි භවස ඒ නිසා අපි මේ ශ්‍රාවකයන් කෙරෙහි සිත द्वेषය ඇති කරගන්නේ නෑ කියලා පුහුණු වෙන්න කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර මේ මේ අතීත විස්තරයක් උපුටා දක්වලා කොයිතරම් ජීවිතය ගැන මොනතරම් අපිට හිතා ගන්න බැරි විස්තරයක් කියලා දෙනවා. මේකට හේතුව දැන් බලන්න දැන් අපිට අපිට වැටහෙන්නේ නැති එකක් තියෙනවා. ඒ තමයි මේ කර්ම විපාකවල ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කර්ම විපාකවල ස්වභාවය ගැන මොකද්ද අපිට හිතන්න පුළුවන් කියලාද බෑ කියලාද? ඔව් කම්ම විපාකෝ අචින්තියෝ කර්ම විපාක හිතලා නිම කරන්න බෑ. ඒ කියන්නේ කර්ම විපාක ක්‍රියාත්මක වෙන ආකාරය අපේ මේ කල්පනාවට ගෝචර වෙන්නේ නෑ. ඒ කල්පනාවට ගෝචර වෙන්නේ නැත්තේ ඒකට අදාළ ස්වභාවයට විශාල කියන්නේ අපිට හිතන්න බැරි අතීත පසුබිමක් තියෙන නිසා. දැන් ඔන්න බලන්න දැන් සාමාන්‍යයෙන් සංසාරේ ගමන් කරන කෙනෙකුට තියෙන්නේ අලෝභ දෝෂ මොහොද ලෝභ දෝෂ මොහොද ලෝභ දෝෂ මොහ. එතකොට අපිට අපේ හිතේ ලේසියෙන් ඉක්මනට ඇති වෙන්නේ ලෝභයේද අලෝභයේද? ලෝභය මොකද හේතුව? ලෝභය නැමැති අකුසලයේ අපේ හිතේ බලවත් තියෙන නිසා අපේ හිතේ ඉක්මනට ඇති වෙන්නේ ද්වේෂයේද මෛත්‍රියද? ද්වේෂය. ඒ මොකද හේතුව? ද්වේෂය නැමැති අකුසල මූලේ බලවත්ව තියෙන නිසා. අපි ඉක්මනට අපි වැටෙන්නේ සත්‍ය දකින්නද රැවටෙන්නද? රැවටෙන්න. ඒකට හේතුව මොකද්ද? මෝහය නැමැති අකුසලය අපේ හිතේ බලවත්ව තියෙන නිසා. එතකොට බලන්න දැන් මේ අපි මේ භවෙන් භවේ කැරකි කැරකි යන ගමනේදී අපේ ජීවිත පැවැත්ම ග්‍රහණය වෙලා තියෙන්නේ මේ ලෝභයටත් ද්වේෂයටත් මෝහයටත්. එතකොට මේ ජීවිත පැවැත්ම ඒට ග්‍රහණය වෙලා තියෙන අතරේ අපි උපදින්නේ කර්මයට අනුව. බුද්ධ දේශනාවේ තියෙනවනේ නේ කර්මානුරූප අපි උපදිනවා. එතකොට අපි මැරෙන්නේ කර්මයට එහෙනම් අපි රාග දේශ මොහ වලට යට හිර වෙලා එහෙන් ඉන්නවා. එහෙන් කර්මයට යට වෙලා ඉන්නවා. ඊළඟට එහෙන් ඇසකරනාසී දිව කය මනස හසුරවන්න මාර බලවේගයක් තියෙනවා. එහෙන් ඊට අමතරව අපි මේ සංසාරය යද්දී අපිට අපි අපිට අපේ හතුරු මුණ ගැහෙනවා. ඊළඟට මිතුරු මුණ ගැහෙනවා. ඉතින් මේ වගේ ගමනක් තමයි මේකේ තියෙන්නේ. මේක හරියට මේ වගේ එකක්. මේ සසර ගමන. කාන්දම් කෑල්ලක් අපි ලණුවකින් ගැට ගහලා ලොකු කාන්දම් කුට්ටියක් ඇදගෙන ගියොත් පාරක ඒකට යම් තාක් ලෝහ වර්ග ඇද්ද ඒ ඔක්කොම කිසි ભેදයකින් තොරව ඒකේ ඇලෙනවා. යකඩ වෙන්න පුළුවන්, හරණම් කටු වෙන්න පුළුවන්, ඉදි කටු වෙන්න පුළුවන්, රිදී වෙන්න පුළුවන්, රන් වෙන්න පුළුවන්. අපි දන්නේ නැනේ. හේතුව මොකද? ඒ කාන්දමේ තියෙනවා අර ලෝහ අදාගේ අද ඇද ගැනීමේ ශක්තිය. මේ වගේ අපි මේ සංසාරය යනකොට අපි එක එක්කෙනා කරපු දේවල් නිසා ඒකට ඇදිලා එනවා. දැන් මේ ඇදිලා යන රටාව අපිට හොයන්න බෑ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කර්ම විපාක අචින්තයයි කියලා. ඒ නිසා මේ ගමනේ අපට මේ ප්‍රශ්න නැති, අර්බුද නැති, දුක් නැති, පීඩා නැති ගමනක් සසර ගමනක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම එකක් නැහැ. එතකොට මේ නිසයි යම් කිසි කෙනෙකුට ඒ බඳු සංසාර ගමනකට අහු වෙලා යන කෙනෙකුට ඒ කර්මයට බලපෑම් එනකොට ඊළඟට අපි දැන් ඒ වගේ දෙයක් අපි ගත්තොත් කාන්දමක් වගේ මේ කියනවා. ඉතින් කාන්දම නම් ඔහි අලෝගණ යනවා. අපි මොකද කරන්නේ? අපි ප්‍රතික්‍රියා දක්වනවා. ඒ කියන්නේ අපිට ඒකට ඒක කරනවා, ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා, මොයි නොයේ කරබුද හට ගන්නෝනේ. මේ හටගත්තට පස්සේ අපි නැවත නැවත කර්ම සකස් කරනවා. මේ නිසා සතර අපායෙන් ආයමත් සතර අපායටම වැටෙනවා. මේ වැටෙන ස්වභාවයෙන් යුතු කෙනාට බඹලොවට යන්න පාරක් කියනවා නම් ඒකවත් බලක්වන්න හොඳ නෑ. ඒකටත් හිත පහදවන්න කියන එක නේද මේ කලින් එකේ කියන්නේ. ඊළඟට මේ ගෞතම ශාසනය ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනය තුල යම් කිසි කෙනෙක් ආර්ය සත්‍ය අවබෝධ කරන්න කල්පනා කරනවා නම් ඒකට අකුල් හෙලන්න එපා කියන එක නේද මේ කියන්නේ. ඇයි හේතුව? ඒ වගේ දැන් ඒකට නිඳා පහස කළා ඊළඟ එක්කෙනාට ධර්මයට යන්න තියෙන තැන වලක් කළා. එහෙම කළොත් ඊට පස්සේ ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරන එකේ ඒක බොහෝ පව් රැස් වෙනවා කියනවා. මොකද හේතුව අර බඹලොවට යන පාර සිත පහදවා ගත්තාම සුගතියට යනවා නම් ආර්ය ශ්‍රාංගික මාර්ගයට හිත පහදවා ගත්තාම එනං යා බුද්ධ දේශනාවක තියෙනවා තියෙනවා මහණෙනි මේ අග්‍ර වූදේ ආර්ය ශ්‍රාංගික මාර්ගයයි අග්‍ර වූ ආර්යස්ථාංගික මාර්ගයට පහදින්න කියනවා. අද ලෝකේ දන්නේ නැහැ. ආර්යස්ථාංගික මාර්ගය දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඇහුවත් ඒක ඊට පස්සේ තමන්ගේ වචන වලින් තමන්ගේ තියෙන මත වලින් තෝරන්න ගත්තාම ආයිමත් ඒක අවුල් වෙනවා. ඒ නිසා මේ අපි ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට වචනවල ආර්ථය හරියට තේරුම් නැත්නම් අවුල් වෙනවා. දැන් මම මේ ළඟදී එකක් ඇහුවා මම 아무තු හිතා ගන්නවා. පටිසම්භිදා කියන. දැන් පටිසම්භිදා කියලා කියන්නේ මේ ජීවිත අවබෝධයට උමනා කරන කුසලතා. ඒකට අර්ථ දක්වනවා පටිසම්භිදා කියන්නේ මේ සං කියන්නේ තෘෂ්ණාව තෘෂ්ණාවේ පටිගලවනවා. ඉතින් මේ පාලි වචනේ දන්නේ කෙනාට මේක විහිළුවක්. පාලි වචන නොදන්න එක්කෙනාට හිතනවා මේ කියන්නේ ඇත්තක් තමයි කියලා. ඉතින් ඒ නිසා මේ අපි හරියටම අර්ථය කිව්වේ නැත්තම් ඒ ඒ අර්ථය දැන් සංසාරයේට ඒක මම අහුවා මේ සං කියන්නේ මේ මොකද්ද රැස් කරන එකේ සාරය. දැන් බුදුරජාණන් වහන්සේ සංසාරය කිව්වේ සැරිසරා යෑම. එතකොට සංසාර කියන වචනේ තේරුම මොකද්ද? සැරිසරා යෑම. එතකොට මේ අර්ථය හරියට ගන්න බැරි වුණොත් මේක ගැඹුරුයි ගැඹුරුයි ගැඹුරුයි කිය කි බොරු කියලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක අපි හරියට තේරුම් ගන්න ඕනේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පහදින්න ඕනේ කොයි විදිහටද කියලා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා ඒ දැන් මම කියවනේ මේ ශාස්ත්‍රවරු හත් දෙනෙක් ගැනනේ ඒ හත් දෙනාගෙන් හත්වෙනි ශාස්ත්‍රූරයාගේ නම මොකද්ද කිව්වේ? අරක. ඒ ශාස්ත්‍රූරයා නමින් ඊළඟ දේශනේ උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරනවා අරක සූත්‍රය. මහණෙනි මේ බුදුරජාණන් වහන්සේ දාලා මහණෙනි මේ කලින් සිදු දෙයක් අරක නමින් ශාස්ත්‍රූවරයෙක් හිටියා. යම් කාමේසු වීතරාගෝ. ඒ කියන්නේ කාමයන් කෙරෙහි නොඇලුණු. ඒ ශාස්ත්‍රුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේට නොඑක් සිය ගණන් ශ්‍රාවකයෝ හිටියා. එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කරනවා කොහොමද අප්පකම් බ්‍රහ්මනා ජීවිතං manussානං එතකොට මේ එහෙමනම් එකක් මේක පැහැදිලි මේ ශ්‍රාවකයෝ බ්‍රාහ්මණෝ අපක බ්‍රාහ්මණ ආමන්ත්‍රණය කරන්නේ බ්‍රාහ්මණ බ්‍රාහ්මණේනි එතකොට පේනවා මේ ලෝකේ වැඩිපුර විමුක්තිය සොයාගෙන ගිහින් තියෙන්නේ බමුණෝ අපකම් බ්‍රහ්මනා ජීවිතං manussානං පරිත්තං ලහුකම් බහු දුක්ඛම් බහු පාසායන් කියන බ්‍රාහ්මනෝරුනි මේ ජීවිතයේ අපක මේ manuss අපක බ්‍රාහ්මනා ජීවිතං manussාන මේ මිනිසුන්ගේ ජීවිතයේ අපක කියන්නේ අල්පයි අල්පයි කියන්නේ පොඩි කාලයයි පරිත්තං බොහොම ටිකයි ලහුකම් බොහොමත්ම ටිකයි. බහු දුක්ඛං මේ ජීවිතේ ගොඩාක් දුක් සහිතයි. බහු පායාසං බොහෝ පීඩා සහිතයි. මන්තාය බෝධබ්බං ප්‍රඥාවෙන්මයි තේරුම් ගන්න තියෙන්නේ. කත්තබ්බං කුසලං ඒ නිසා කුසල් කළ යුතුයි. චරිතබ්බම් බ්‍රහ්මචර්යං උසස් ජීවිතයක් ගෙවිය යුතුයි. නත්ති ජාතස්ස අමරණං. උපන් කෙනාට ජාතස කියන්නේ උපන් කෙනාට අමරණං නත්ති. ඒ කියන්නේ නොමරී සිටීමක් නැහැ. උපන් කෙනාට නොමරී සිටීමක් නැහැ. ඒ කියන්නේ උපන්න කෙනාට අනිවාර්යයෙන්ම මැරෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ පුංචි කාලයක් තියෙන්නේ කුසල් වඩන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යාරක ශාස්ත්‍රූවරයා ඒ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය කියන්නේ ඒ ශ්‍රාවකයන්ට වීරිය ගන්න ඕන ආකාරයට ශ්‍රාවකයන්ට කියපු උපමා. එතකොට යාරක කියන ශාස්ත්‍රූවරයා කියනවා සේතාපි බ්‍රාහ්මණ බමුණන්ට කියන බ්‍රාහ්මණ වරුනේ තිනග්ගේ උස්සාව බින්දු මේ තනාග ඇති පිනිබිඳ සූර්යේ උග්ගත් සම්ති කිප්පමේව පටිගච්ඡති සියලු හිරු නැගී එද්දී සැනකින් මැකියයි නැති වියයි මොකද්ද තනාග ඇති පිනිබිඳ නොචිරට්ඨිතිකං හෝති චිරාත් කාලයක් පවතින්නේ නැහැ බ්‍රාහ්මණේ ඒ වගේමයි මේ මනුස්ස ජීවිතය උස්සාව බින්දුපමං මේ මනුස්ස ජීවිතේ තනාග ඇති පිනිබිදක් වගේ බොහෝ ටික කාලයයි තියෙන්නේ බොහෝ දුක් සහිතයි බොහෝ පීඩා සහිතයි ප්‍රඥාවෙන්මයි තේරුම් ගන්න තියෙන්නේ කත්තබ්බං කුසලං ඒ නිසා කුසල් කරන්න චාරිතබ්බං බ්‍රහ්මචර්යයන් බඹසරෙහි ඇසිරෙන්න නත්තිජාත සමරණං උපන් කෙනෙකුට නොමරී සිටින්න බෑ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානනී ශාස්ත්‍රුන් වහන්සේ තව උපමාවක් කියන ශ්‍රාවකෙන්ට බ්‍රාහ්මණය වැස්ස වසිද්දී වතුර බින්දු වතුරට වැටෙද්දී දිය බුබුලු හට ගන්නවා මේ දියබබුලු ගොඩාක් වෙලා තියෙන්නේ නැහැ. මේ දියබබුලු සැනකින් නැසී යනවා. මහණෙනි, බ්‍රාහ්මණවරුනි, මේ මනුස්ස ජීවිතයේ දියබබුලක් වගේ. දැන් බලන්න මේ කවුද මේ කියන්නේ? අර බ්‍රහ්ම ලෝකයට යන්නේ පාර කියන ශාස්ත්‍රවරයා. මේ මනුස්ස ලෝකයේ මනුස්ස ජීවිතයේ දියබබුලක් වගේ බොහොම සුළු කාලයයි තියෙන්නේ. බොහෝ දුක් සහිතයි, බොහෝ පීඩා සහිතයි. ප්‍රඥාවෙන්මයි මේ ජීවිතය අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ නිසා කුසල් කරන්න කත්තබ්බං කුසලං කුසල් කරන්න චරිතබ්බං බ්‍රහ්මචාරියං උතුම් ජීවිතයක හැසිරෙන් ඔන්න ඔබ අදගත කරන්නේ බ්‍රහ්මචාරී ජීවිතේ උතුම් ජීවිතයක හැසිරෙන්න නත්ති ජාත සමරණං උපන් කෙනෙකුට නොමරී සිටින්න බෑ. ඊළඟට බ්‍රාහ්මණයා තව උපමාවක් කියනවා. අරක නැමැති ශාස්ත්‍රූවරයා කියන බ්‍රාහ්මණවරුනි වතුරක දණ්ඩකින් වතුරක ඉරක් හඳින්න කියනවා. දණ්ඩකින් වතුරේ ඉරක් ඇඳ විට මොකද වෙන්නේ? ඒ ගොඩාක් වෙලා තියෙනවද? ඒ කියන්නේ හිතන්න බැරි තරම් පොඩි වෙලාවකින් ඒ ඉර මැකියන්නේ යම්සේද ඒ වගේ තමයි කියනවා මේ මනුස්ස ජීවිතයේ දියේ දණ්ඩකින් දණ්ඩකින් ඇඳි ඉරක් දණ්ඩකින් දිය මත ඇඳි ඉරක්සේය එතකොට මේ ජීවිතේ බොහොම සුළු කාලයකට තියෙන්නේ නැසී වෙනසී යනවා ඊට කලින් ප්‍රඥාවෙන් මේ ජීවිතේ තේරුම් ගන්න කත්තබ්බං කුසලං කුසල් කරන්න චරිතබ්බං බ්‍රහ්මචරියං බමසර ඇසිරෙන්න නත් ජාතස්ස අමරණං උපදිච්ච එක්කෙනෙකුට නොමරී සිටින්න බෑ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ අරක කියන ශාස්ත්‍රූරයා තවත් උපමාවක් කියනවා බ්‍රාහ්මණවරුනි මේ ජීවිතේ කන්දකින් පහළට ගලා බසින වේගවත් සැඩ පහරක් වගේ. කෙනේ සැඩ පහරට අහු වෙන හැමදේම ගසාගෙන යනවා. ඒ සැඩ පාරේක මොහොතක්වත් නවතින්නේ ඒ අඛණ්ඩව නොනවති යන සැඩ පහරක් වගේ මේ ජීවිතේ නොනවති යන මේ ජීවිතේ අවසන් වෙනවා. ඊට කලින් ජීවිතයේ නුවණින් තේරුම් ගන්න, කුසල් කරන්න, බඹසර හැසිරෙන්න. තව උපමාවක් කියනවා. බ්‍රාහ්මණවරුනි මේ ශක්ති සම්පන්න මිනිස්සෙක් දිවගට ගන්නවා කෙලපිඩක්. දිවාගට කෙලපිඩක් අරගෙන ශක්ති සම්පන්න මිනිස්සෙක් බොම ලේසියෙන් ඒ කෙලිපෙඩ වීසි කරන්න යම්සේද ඒ වගේ තමයි මේ මනුස්ස ජීවිතේ දිවාග රැඳි කෙලපිඩක් වගේ කියනවා බොහොම සුළු කාලෙකින් මේක නැති වෙලා යනවා ඒ නිසා කත්තබ්බං කුසලං කුසල් කරන්න චරිතබ්බං බ්‍රහ්මචර්යං බඹසර හැසිරෙන්න නත්ති ජාතස් සමරණං උපන් කෙනෙකුට නොමරී සිටින්න බෑ. ඊළඟට දේශනා කරනවා ඒ බ්‍රාහ්මණයා බ්‍රාහ්මණවරුනි දවස පුරාම හොඳට රත් වෙච්ච යකඩ තහඩුවක් තියෙනවා. මේ රත්තු යකඩ තහඩුවකට කෙනෙක් පොඩි මස් කෑල්ලක් දානවා. මොකද වෙන්නේ? සැනකින්. ඒ මස් කෑල්ල පිච්චිලා යනවා. මේ වගේ තමයි මේ මනුස්ස ජීවිතේ සුළු කාලෙකින් ඉවර වෙනවා මේ මනුස්ස ජීවිතේ හරියට මේ රත්තු යකඩයකට වැටිච්ච මස් කෑල්ලක් වගේ. ඉතින් ඒ නිසා මේ සුළු කාලය තුල මන්තාය බෝධබ්බං අවබෝධ කිරීමට ප්‍රඥාව ඇති කරගන්න කුසල් වඩන්න බඹසරෙහි හැසිරෙන්න නොමරී සිටින්න විදියක් නැහැ උපන් කෙනෙකුට. ඊට පස්සේ බුදුර බුදුරජාන් වහන්සේ දේශනා කරන යාරක ශාස්ත්‍රයේ තව උපමාවක් කියනවා. මොකද්ද? බ්‍රාහ්මණවරුන්ට කියන බ්‍රාහ්මණවරුනි පොඩ්ඩක් හිතන්න හරකෙක්ව මරන්න අරගෙන යනවා. ඒ හරකා මරන්න ගෙනියද්දී යම් පියවරක්ගේ හරක ඉස්සරහට තබනවද ඒ තබන හැම පියවරකින්ම ඔහු ලං වෙන්නේ වදකයා කරාය. ඔහු ලං වෙන්නේ වදකයා සමීපයටයි. ඒව මේමකෝ බ්‍රාහ්මණ ගාවි වජ්ජූපමන් ජීවිතම් මනුස්සානං වදකයා සමීපේට යන ගවයෙක් බඳුයි මේ මනුස්ස ජීවිතේ. බොහොම සුළු කලයි මේ ජීවිතය ගත කරන්න වෙන්නේ. බහු දුක්ඛං බොහෝ දුක් සහිතයි. බහු පායාසං බොහෝ පීඩා සහිතයි. මන්තය බෝධබ්බං මේ ප්‍රඥාවෙන් තේරුම් ගත යුතුයි. කත්තබ්බං කුසලං කුසල් කළ යුතුයි. චරිතබ්බං බ්‍රහ්මචර්යං බඹසර හැසිරිය යුතුයි. නත්ති ජාතස් සමරණං උපන් කෙනෙකුට නොමැරී සිටින්න විදියක් නැහැ. කියනවා මහණෙනි බලන්න ඒ අරක ශාස්ත්‍රූවරයා ඒ විදිහට මේ සැනකින් අවසන් වෙන මිනිස් ජීවිතයක් කියලා උපමා කරපු කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60000යි. දැන් බලන්න දැන් මේ කාලේ අපිට මේ වගේ දේශනාවල් අහන්න ලැබෙන්නේ නැහැ නේ අපිට මේ life insurance කියයි. අපිට හැම එකක්ම නිකන් අපිට පිටට පේන්නේ හැම එකක්ම ආරක්ෂා සහිතව ඔව් හැම එකක්ම අපිට insure කරලා දෙනවා. නමුත් දැන් ඒ මුලා වෙච්ච ලෝකේ ගොදුරු බවට පත් වෙච්ච අපිට ඒ මුලාව බිඳගෙන යන්න ප්‍රඥාව ලබන්න හොඳ දිසුම් මේ. කියන මහණෙනි ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂයේ අවුරුදු 60000යි. ඊළඟට මංගල යෝජනා ගේන්නේ වයස 500 දී. ඒ කාලේ මිනිසුන්ට ආයුෂ නෑ ඒ කාලේ මිනිසුන්ට තිබුණේ ආබාධ 6යි. ඒ තමයි සීතලෙන් වෙන කරදර අසනීප වීම. ප්‍රශ්න නිසා ආසනීප වීම. ඊළඟට පිපාසය. බඩගින්න. ඊළඟට මල පහවීම, මූත්‍රා පහවීම. ඔච්චරයි කියන ලේඩ. එහෙම තියෙද්දි කියනවා ඒ දීර්ඝායුෂ මිනිසුන්ට ඒ බොහෝ කල්ලිටිය මිනිසුන්ට ඒ ලෙඩාඩු මිනිසුන්ට අර අරක කියන ශාස්ත්‍රූවරයා බ්‍රහ්ම ලෝකයට යන පාර කිව්වේ ඉතින් ඉතින් අනිත් බැන්නා මෝඩ මෝඩ මිනිස්සු ටික බැන්නා බඹලෝට යන පාර කියනවා කියලා. දැන් අද එහෙමද මේ මරණයේ පිනිපිනි අපි ඉන්නේ නේ? අපි ජීවත් වෙන්නේ මරණයේ පිනිපිනි. නමුත් අද අපිට මේ ධර්මයේ කතා කරන්න තහංචි වැටෙනවා නම් කුවිතරම් අවාසනාවක්ද? මරණයේ පිනිපිනි ජීවත් වෙන ලෝකෙක දැන් ඒ කාලේ මිනිසුන්ට ආයුෂ අවුරුදු 500 දික් මේ මංගල යෝජනා කතා කළේ. අවුරුදු 60000 ජීවත් වුණා. ලෙඩ 6යි තිබුණේ. අල්පාබාධ මිනි සමාජය තුල අර අරක කියන ශාස්ත්‍රුන් වහන්සේගේ කතාව අහලා බ්‍රහ්ම ලෝකයට යන්න මිනිස්සු පෙළ ගැහුණා. නෝන තියන අය. අද එහෙම නෙමෙයිනේ. අද මේ මදුරු කාලේ මැරෙනවා. මේ වතුර හරියකට නැත්තම් ඒ මැරෙනවා. මේ වකුගඩු නරක් වෙනවා හිතාගන්න බැරි විදිහට. ඊළඟට මේ යුද්ධ නිසා මැරෙනවා. ස්වාභාවික ආපදා නිසා මැරෙනවා. මේ බෝවින රෝගවල කෙලවරක් නැහැ. ඉතින් ඒ නිසා මේ මරණය අභියස මරණය සහ ජීවිතය කියන දෙක මත අපි නිකන් එලිපත්ත මත ඉන්නේ. කොයි පැත්තට වැටෙනවද කියලා හිතන්න බැරි විදිහට අපි වර්තමාන මනුස්ස ජීවිතේ තියෙන්නේ. එලිපත්ත උඩ ඉන්නේ. එක පැත්තක ජීවිතය, එක පැත්තක මරණය. කොයි පැත්තට වැටෙනවද කියලා අපිට හිතන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒබඳු කාලයක ඒ කියන්නේ අවුරුදු 60000ක් ආයු තිබිච්ච කාලෙක බලන්න කියනවා මහණෙනි අරක ශාස්ත්‍රුන් වහන්සේ අරක නම් යුතු ශාස්ත්‍රුන් වහන්සේ මිනිසුන්ට කියාපු දේශනාව අප්පකම් බ්‍රාහ්මනා ජීවිතං manussානං බ්‍රාහ්මනෝරුනි මිනිසුන්ගේ ජීවිතය අල්පයි පරිත්තං මොහතයි ලහුකං ස්වල්පයයි බහු දුක්ඛං බොහෝ දුක් සහිතයි බහු පායාසං බොහෝ පීඩා සහිතයි මන්තාය බෝධබ්බං ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතුයි කත්තබ්බං කුසලං තරිතබ්බම් බ්‍රහ්මචර්යයන් නැති ජාතස්ස අමර බලන ඒ කාලේ මිනිස්සුන්ට කිව්වහම බමුණු මිසක් වෙන මිනිස්සු මේකට කැමති වෙන්නේ නැහැ. ඒ සාමාන්‍ය මිනිස්සයාට එච්චර හිතන්න හැකියාවක් නැහැ. ඒතරහිකෝ තම් භික්කවේ සම්මා වදමානෝ වදේ නමුත් මහණෙනි ඇත්තටම කියනවා නම් හරි විදියට කියනනම් ඒක කියන්න ඕනේ දැන් කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක කියන්න ඕනේ මෙකලටයි ඒක ගැලපෙන්නේ. අප්පකන් ජීවිතම් මනුස්සාන මිනිසුන්ගේ ජීවිතය අල්පයි. මතකද දැන් අර හයිටි කියන දූපතේනේ. හයිටි කියන දූපතේ මරණ සංඛ්‍යාව ලක්ෂ 3 පෙන්නා. ඒ කියන්නේ හිතාගන්න බෑ මිනිස්යන්ට වෙන දේවල්. මේ 2010 පටන් ගත්ත විතරයි. අපි දන්නේ 2000 ඉස්සරහට අපිට මොන මොන විදියට මූණ දෙන්න සිද්ධ වෙනවද කියලා. අප්පකං ජීවිතම් මනුස්සාරම් මිනිසුගේ ජීවිතය අල්පයි. පරිත්තං ස්වල්පයයි. ලහුකං බොහොම ටිකයි. බහු දුක්ඛං බොහෝ දුක් සහිතයි. බහු පායාසං බොහෝ පීඩා සහිතයි. මන්තාය බෝධබ්බං ප්‍රඥාවෙන්ම අවබෝධ කළ යුතුයි. කත්තබ්බං කුසලං කුසල් කළ යුතුයි. චරිතබ්බං බ්‍රහ්මචරියං බම්බසාර හැසිරිය යුතුයි. නත්ති ජාත සමරණං නොමරී සිටින්න විදියක් නැහැ උපන් කෙනෙකුට. <clears throat> ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කාලේ වැඩිපුර කවුරු ජීවත් වෙනවා නම් එක්ක අවුරුදු 100යි එහෙම නැත්නම් ඒ 100ට වඩා චූටක් වැඩි. එතකොට ඒ දේශනා කළේ මීට 2500කට කලින් මේ කල කියනවා නම් වැඩිපුර ජීවත් වෙනවා නම් එක්ක අවුරුදු කීයද? ඔව් 70ක් 80ක් ඊට වැඩි වුණොත් චූටක් වැඩි. මේ අවුරුදු 100ට බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ගණන් හදලා පෙන්නනවා. මේක බුද්ධ දේශනාවක හම්බෙච්ච විශේෂ දේශනාවක් මේ ගණන් හැදෙල්ල. කියන මහණෙනි බලන්න මේ අවුරුදු 100ට තියෙන්නේ මොනවද කියලා තියෙන්නේ මේ තියෙන්නේ ඍතු 300ක් නේ කියනවා මොනවද අවුරුද්දකට තියෙනවා ඍතු තුනක් මොනවද ඔව් සීත ඍතුව සීත ඍතුවට මාස 4යි ඊළඟට ගිම්හාන ග්‍රීෂ්ම ඍතුව ග්‍රීෂ්ම ඍතුවට මාස 4යි ඊළඟට වස්සාන ඍතුව වැහි කාලෙට මාස 4යි අවුරුද්දට මාස ඉරුදු ගිය තියෙන්නේ. තුනයි කියනවා මහණෙනි මේ අවුරුදු 100ක් ජීවත් වෙන්න තියෙන කෙනාට තියෙන්නේ ඍතු 300යි කියනවා. ඊළඟට ඍතුවකට තියෙන කීයද මාස මාස 4යි. ඊළඟට කියනවා මාස මාස 4 සුමාන දිකීව හැටියට ගත්තොත් අඩ මාස අඩ මාස කීයක් තියෙනවද එතකොට? අඩ මාස 8යි. එතකොට අඩ මාස 8ක් තියෙනවා සීත කාලෙට, අඩ මාස 8ක් තියෙනවා පායන කාලෙට, අඩ මාස 8ක් තියෙනවා වස්සාන කාලෙට. ඔච්චර ඒතකොට ඒ අඩ මාස 8 ඒවා අඩ මාස අඩ මාසීව 24ක් තමයි. එතකොට අවුරුද්දකට තියෙන්නේ අඩ මාසය 24 ඒව 100යි. ඊළඟට කියනවා රෑවලින් ගත්තොත් මහණෙනි මේ රාත්‍රී තියෙන්නේ මේ සීත ඍතුවට රෑ 12000ක් තියෙනවා. පායන කාලේ රෑ 12000ක් තියෙනවා. වැහි කාලෙට රෑ 12000ක් තියෙනවා. ඊළඟට කියනවා මහණෙනි දවසකට බත් තෙල් දෙක ගාන කෑවොත් බත් තෙල් 72000 කියනවා. බලන්න මේ මේ හරි ලස්සනයි මේ බුදුරජාණන් වහන්සේ මේ කියන දේශනාව. බත් වේල් කීයද? 72000 කියන බත් වේල් තියෙන්නේ ඒ කියන්නේ සීත කාලේට බත් වේල් 24000යි පායන කාලේ කාපු බත් වේල් ගාන 24000යි වැහි කාලේ කාපු බත් වේල් ගාන 24000යි මහණෙනි මේක කියන්නේ මව්කුරි බීපු කාලේ බත වැරදිච්ච කාලේ එකතු කළා කියනවා කියන මහණෙනි බත වැරදිච්ච කාලේ තමයි කුපිතෝපි බත්තන් නබුඤ්ජති කේන්ති ගියාම බත් කන්නේ කියලා. දුක්ඛිතෝපි බත්තන් නබුඤ්ජති. දුක වැඩි වුණාම බත් කන්නේ කියනවා. ව්‍යාධිතෝපි බත්තන් නබුඤ්ජති. අසනීප වුණාමත් බත් නැහැ කියනවා. උපෝසතිකෝපි බත්තන් නබුඤ්ජති. උපෝසිතේ කරාමත් රැයට කන්නේ නැහැ කියනවා. එතකොට බත් වෙලක් නැහැ. අලාභ කියන බත්තන්න බුඤ්ජති. පාඩු සිද්ධ වුණාමත් බත් කන්න බෑ කියලා. ඒව ඔක්කොම එකතු කළා කියලා මේ කියන්නේ. ඊට පස්සේ කියන දැන් බලන්න එනම් මහණෙනි. මහණෙනි තථාගතයන් විසින් දැන් ඔබට අවුරුදු 100ක් කාලෙ මිනිස්සුන්ගේ ජීවිතේ ආයු ප්‍රමාණය කිව්වා. ඒ කාලේ ජීවත් වෙන්න තියෙන ඍතු ටික ගණන් කරලා කිව්වා. ඊළඟට මාස ගණන් කරලා කිව්වා. අඩ මාස ගණන් කරලා කිව්වා. රාත්‍රී දිව ගණන් කරලා කිව්වා. බත් මුල් ගාන ගණන් කරලා කිව්වා. බත් වැරදිච්ච කිව්වා. මේ නිසා මහණෙනි ශාස්ත්‍රූවරේක ශ්‍රාවකයන්ට හිතයිශීව අනුකම්පාවෙන් අනුකම්පා උපදව යමක් කළ යුතු නම් ඒ මා විසින් ඔබට කරලා තියෙනවා කියන මහණෙනි ඔය තියෙන්නේ රුක්සෙවන ඔය තියෙන්නේ මිහිස්තැන් කිස් ගෙවල් ගිහිල්ලා ඉක්මනින් බණ භාවනා කරන්න. පස්සේ පසුත වෙන්න එපා. එච්චරයි මට කියන්න තියෙන කියලා. එතනින් මේ දේශනාව ඉවරයි. දැන් බලන්න මේ බුදුරජාන් වහන්සේගේ දේශනාව අපිට වර්තමාන ගලපන්න කොච්චරනම් අමාරුද නේ? විවිධාකාර ප්‍රශ්න විවිධාකාර අර්බුද විවිධාකාර හැඟීම් විවිධාකාර ඇවිස්සීම් තියෙන මේ ලෝකේ අපිට ඒකට ඒක හරියට දැන් වර්තමාන ලෝකයේ sannivedana ජාලය මම දකින්නේ වේගවත් සැඩපාරක් වගේ. ඒ කියන්නේ ඒකට වැටෙන කෙනෙකුට බේරෙන්න බෑ. ඒ කියා ගහගෙන යනවා. ඒ වගේ මේ sannivedana ජාලය හරි විසමයි. අද ලෝකේ හසුරවන්නේ sannivedanaya විසින්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්තරා විදියක sannivedanayak. එක්තරා විදියක මිනිස්යාට යම්කිසි දෙයක් sannivedanaya කරනවා. මේ sannivedanaya කරන දේ 100ට 1යි නම් මේ sannivedanaya ග්‍රහණය කරගන්න බාධා වන කරුණු 99ක් තියෙනවා. එතකොට ප්‍රඥාවන්ත මිනිසයා විතරයි දක්ෂ වෙන්නේ අර 99 මැද්දින් මේ 100ට එක අල්ලන්න. ඒ ප්‍රඥාව නැති එක්කෙනාට ඒක කරගන්න බෑ. ඉතින් මේ නිසා විශේෂයෙන්ම මේ ප්‍රඥාව අපිට මේ කල දිනු කරගන්න ගොඩක් අමාරුයි මේ සංවේදනේ ප්‍රශ්නේ වගේම මේ අපේ තියෙන අපේ තියෙන හැකියාවල් වල තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සයා වේගෙන් මෙය අවබෝධ කරගන්නවා. ඊළඟට අපිට පෙවුනා ඊට පස්සේ අපි ඉතිහාසෙ බැලුවොත් අවුරුදු 500ක් වගේ කාලයක් මිනිස්සු වේගෙන් මෙය අවබෝධ කරගෙන තියෙනවා. ඊට පස්සේ මිනිස්සුන්ගෙන් මේක ටිකෙන් ටික ගිලිහෙන්න පටන් ගත්තා. ගිලිහෙන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු විවිධාකාර සංස්කෘති, විවිධාකාර සමාජතල, විවිධාකාර කණ්ඩායම්, විවිධාකාර ඇදහිම්, විවිධාකාර විශ්වාසවල නැවතුණා. අපේ වාසනාවට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිර්මල විදියට මේ රටේ ආරක්ෂා වෙලා තිබිච්ච නිසා අපිට ඒ 2500කට කලින් අතිශයින්ම බුද්ධිමත් මිනිස්සු හිටපු අවධියක ඒ මිනිසුන්ට කරපු දේශනාවල් අද අපි අහනවා. දැන් මේක ඇහුවට මේක අපිට ග්‍රහණය කරගන්න තියෙන්නේ අපේ බුද්ධියෙන්. ඒතර අපේ බුද්ධියේ තියෙන හැකියාව කොපමණයිද කියලා අපිට තේරෙන්නේ අපිට ඒක මයින්න මිම්මක් නැහැ. ඒ කියන්නේ අපිට මේක කතාබස් කරලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. බුද්ධිය මෙහෙවනවා කියන්නේ ඒක උපතින් එන එකක්. උපතින් එන්නේ ඒක. ඒ කියන්නේ බුද්ධිය මෙහෙම කියන එක මේ ඉපදිලා කාලයක් ගිහිල්ලා බලෙන් දාගන්න බෑ. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අභ්‍යන්තර ජීවිතයේ තියෙන දේවල් අතර ද අභ්‍යන්තර ජීවිතයේ තියෙනවනේ අභ්‍යන්තර ජීවිතයේ තියෙනවා ඇස කන නාසය දිව කය මනස එතකොට මේ මේකට අමතර අභ්‍යන්තර ජීවිතය අපි ගත්තොත් තියෙනවා වීරිය සිහිය මතකය මේ වගේ අපි කුසලතා තියෙනවනේ මේ සියල්ල අතර පළවෙනි එක කියනවා නෝනින් නිවසන්න පුළුවන්කම. අභ්‍යන්තර ජීවිතයේ නෝනින් විමසීමේ හැකියාව තරම් විශේෂ දෙයක් බුදු වෙසින් දකින්නේ කියනවා. එතකොට ඒක එන්න ඕනේ උපතින්. ඒ නෝනින් විමසීමේ හැකියාව ඇති වෙන්නේ උපතින් ඇති වෙන්නේ. එතකොට දැන් මේ යුගයේ නුවණින් විමසීමේ හැකියාව අපිට සියලු දිනාටම නැහැ කියන්න බෑ අපිට. යම් කිසි ප්‍රමාණයකට තියෙන්න පුළුවනි. නමුත් මං කියන්නේ මේ අර sannivedanයේ තියෙන ප්‍රශ්න නිසා මේ කියන කාරණේ හරියට ග්‍රහණය කරගන්න මිනිස්යාට බෑ. එතකොට පින්වත්නි ඉස්සරහට තවත් තව ඉස්සරහට මිනිස්සුන්ගේ ආයුෂ වැඩි කරන්න බෑ. එහෙම වුණොත් බුද්ධ දේශනාව බොරු වෙනවා. ඒක වෙන්නේ. තව ඉස්සරහට මොකද වෙන්නේ? මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. අඩු වෙන්න අඩු වෙන්න මිනිස්සු බුද්ධ දේශනාවේ තියෙනවා ආයුෂ අඩු වෙන්න අඩු වෙන්න මිනිස්සුන්ගේ ජීවිතේ ආයුෂ අඩු වුණේ මිනිස්සුන්ගේ වැරැද්දක් නිසා. මොකද්ද වැරැද්ද? අධර්ම රාගය. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ ආශාවල් වලට සදාචාරයක් නැහැ. එතකොට මේ අධර්ම රාගය වැඩි වුණාට පස්සේ මිනිස් සමාන සමානව බැලීමක් සැලකීමක් මධ්‍යස්ථ බවක් ඊළඟට සානුකම්පික බවක් මේ ඔක්කොම ගිලීලා යනවා අධර්ම රාගයේ විසම ලෝභය විසම ලෝභය ඇති වෙනවා ඇතුණාට පස්සේ බුදු දේශනාවේ තියෙන අනාගතේ මව්පියන්ට සලකනකට ඒක සලකන්නේ සමාජය තුළ විහිළුවක් හැටේටයි. චක්කවති සීනාද සූත්‍රය තියෙනවා. ගුරු උරුන්ට සලකනකට ඒක හිතන්නේ ඒකට විහිළු කරනවා. දෙමව්පියන්ට විරුද්ධව නඩු දානකට ළමයි අනිත්‍ය කියන යසයි කියන උන්දලාට කරපු වැඩේ. ගුරුවරුන්ට අපහාස කරනකොට අනිත් ගුරුවරු කියනවා අපහාස කරන ගෝලයන්ට යසයි වැඩි කියනවා. දැන් මේ ලකුණු නැද්ද? තියෙනවා. එහෙමනම් ඉස්සරහට ඒක තමයි වැඩි වෙන්නේ. එතකොට මේ වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සුන්ගේ ආයුෂ තවත් ආඩි වෙනවා. මිනිස්යන්ගේ තියෙන මිනිස්සුන්ගේ තියෙන අර අකුසල පක්ෂයේ ඇති හැකියාවල් වැඩි වෙනවා. අකුසල පක්ෂයේ ඇති බලය වැඩි වෙනවා. අකුසලී අකුසල පක්ෂයේ ඇති කල්පනා වැඩි වෙනවා. අකුසල පක්ෂයේ ඇති දේවල් වැඩි වෙනවා. එතකොට මොකද්ද අතුරුදහන් වෙන්නේ? කුසලයේ අතුරුදහන් වෙනවා. එතකොට මේ කුසලයේ අතුරුදහන් වෙන ලෝකයක අපට කලාතුරකින් බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න ලැබුණාම අපි ඉක්මනින්ම නුවණ පාවිච්චි කරලා ඒ ධර්මයේ කෙරෙහි සිත පහදවා ගන්න ඕනේ. මොකද මේ ධර්මයේ තමයි උගන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ ධර්මයේ කෙරෙහි හිත පහදවාගෙන ඒ ධර්මයට අපි කැමති වෙන්න ඕනේ. කැමති වෙලා අපි මහන්සි ගන්න ඕනේ මෙන්න මේ පහ ඇති කරගන්න. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග පන්දා. මොකද හේතුව මේ පහ ඇති කරගන්න අපි ගන්න බෑයම අපේ ජීවිතයේ මේ තියෙන தත්ත්වෙන් ඉහළට නංවා ගන්න අපිට උදව් කරනවා. එතකොට ඒකට අපිට උදව් කරන්නේ අපේ ප්‍රාර්ථනාවක් නෙමෙයි අපේ ක්‍රියාවක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ ගැන අපේ හිතේ ඇති වෙන්න ඕනේ පැහැදීමක්. ඒ පැහැදීමට මොකක්ද අපි කියන්නේ? ශ්‍රද්ධා කියලා කියනවා. ඒ පැහැදීම හරියට තිබුණොත් අපි නොතේරෙන වචන වලට පැටලෙන්න යන්නේ නැහැ. අපි තේරෙන අර්ථ ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව හඳුන්වා දීලා තියෙන කොහොමද? ඉතිවිසෝ භගවා ආරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා මෙන්න මේ ලක්ෂණ අපි තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේ තුල තියෙන ඒ තේරුම් අරගෙන ඊට පස්සේ අපි ඒ උන්වහන්සේ තුල අපි හිතේ පැහැදීම පිහිටුවාගෙන තමයි උන්වහන්සේගේ දේශනාවල් අහන්නේ. ඒ අහනකොට අපට තේරුම් ගන්න පුළුවන් මේකේ තියෙන්නේ මෙන්න මේ කාරණයයි. ඊට අපි ඒකට මොකද ඒකේ අපිට උන්වහන්සේ අවබෝධයෙන් කරපු දේශනාවක් නිසා දැන් බලන්න මේ මේ සුනෙත් සූත්‍රයයි ආරක සූත්‍රයයි දෙකේම බුදුරජාණන් වහන්සේගේ විස්මතු කළ පෙන්වන්නේ මොකක්ද? මනුස්ස ජීවිතයේ තියෙන සුළු කාලයයි ඊළඟට උසස් දෙයක් කරා මිනිසයාට යන්න තියෙන පොඩි අවස්ථාවක්. දැන් මනුස්ස ආයුෂ අවුරුදු 60000 වෙලා තියෙද්දී මිනිසුන්ට තිබුණ ලෙඩ 6යි. ලෙඩ 6යි තිබුණේ. මේ මිනිස්සු විවාහ කටයුතු ගණදෙනු කුලයේ වයස 500 දී. ඒ බඳු මිනිස්සුන්ට අර කියාපු උපමා බුදුරජාණන් වහන්සේ එකින් එක ආය කියනවා. එකින් එක කියනවා ආරක කියන ශාස්ත්‍රය මෙන්න මේ විදිහට උපමාවල් කිව්වා. මේම උපමාවල් කිව්වා. අර තනයක පිනිබිදක් වගේ උපමාවක් කිව්වා. ඊළඟට ඈ දී ඇඳි ඉරක් වගේ උපමා කිව්වා. දිවාග කෙළපිඩක් වගේ උපමා කිව්වා. තවත් කිව්වා. ඈ eh? ඔව් කන්දකින් පහලට ගලාගෙන එන වතුර පාරක් වගේ කිව්වා. තව දිය බුබුලක් වගේ කිව්වා. ඊළඟට වතුරේ යන්ද ඉරක් වගේ කිව්වා. මේ ඔක්කොම උපමා බුදුරජාන් වහන්සේ කියලා. ඊළඟට කියනවා වද කියා ළඟට යන ගවයා වගේ. මේ උපමා දේශනා කළා කියලා කියනවා මහණෙනි මේ උපමා සහ ඒ ධර්මයේ වඩාත්ම ගැලපෙන්නේ මේ කාලෙටයි කියනවා. මේ කාලෙටයි කියනවා. ඒ කිව්වේ මීට අවුරුදු 2500කට කලින්. එහෙනම් මේ උපමා වඩාත්ම ගැලපෙන්නේ අදටයි. ඇයි අද අපි ඉන්නේ මරණය අභියස එලිපත් ඉන්නේ. පෙනිපෙනී ඉන්නේ. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේ තේරුම් ගන්න කියනවා. මොකද තේරුම් ගන්න කියන්නේ බහු දුක්ඛෝ. බොහෝ දුක් සහිතයි. බහු පායාසෝ. බොහෝ උපායාස පීඩා සහිතයි. මන්තය බෝධබ්බං. ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතුයි. කත්තබ්බං කුසලං. කුසල් උපදවා ගන්න. චරිතබ්බං බ්‍රහ්මචරියං. බඹසරෙහි හැසිරෙන්න නත් ජාතස්ස අමරණං. එතකොට මේ බලන්න බුදුරජාණන් වහන්සේට තිබුණා අතීත ජීවිත. දැන් ඒ දැන් ඔය කියන කාරණා ගත්තොත් දැන් ඔය ඔය මේ ඓතිහාසික වාර්තාමකුත් නෑ. කියන්නේ මේ මේ පුරා විද්‍යාත්මක සාධක නෑ මේ අසවල් ශාස්ත්‍රූරයා හිටිය අසවල් ශාස්ත්‍රූරයා හිටිය කියලා. මොකද හේතුව? ඒ තරම මේ ලෝකේ අනිත්‍ය බවටපත් වෙලා. නැසී ගිහින් වෙනසී ගිහින් දැන් මේ සාමාන්‍ය මිනිස්සු ලෝකේ දැන් සාමාන්‍ය අපි ගත්තොත් අපිට තියෙන මේ මේ ඓතිහාසික සාධක පමණක් භෞතික සාධක පමණක් අපි එකතු කර කර අතීතයක් නිර්මාණය කරනවා නම් ඒ අතීතයට අවුරුදු 4500කට වඩා නැහැ. නේද? දැන් අපි බටහිර ඉතිහාසය ගත්තත්, පෙරදිග ඉතිහාසය ගත්තත් අපි ඉතිහාසය කියලා ඉගෙන ගන්නකොට බොහෝම පුංචි අවුරුදු ගානක ඉතිහාසයක් තියෙන්නේ මේ එතකොට නමුත් මේ බුද්ධ දේශනාවල කියන දේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 60000 කාලේ. ඊළඟට අනාගත පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ගැන කියන දේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000 කාලේ. ඒතකොට සාමාන්‍යයෙන් වර්තමානයේ සුද්ධංගේ දැනුම සරණ කරගත්තු ලෝකික අපිට හිතෙන්නේ මේක නිකන් වෙන්න බැරි එකක් කියලා හිතෙන්නේ මොකද හේතුව අපිට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක් නැති වුණොත්. අයි මේ ඒ මොකද හේතුව දැන් ඓතිහාසික වශයෙන් අපි ගත්තොත් ඉතිහාසයේ අපිට එහෙම ඉතිහාසයේ අවුරුදු 4500 අවුරුදු 10 2000 60000 මිනිස්සු හිටියා කියලා අපිට කියන්න එහෙම ඓතිහාසික සාධක නැහැ. ඊළඟට අනාගතයේ මිනිස්සු ඒ විදිහට පහළ වෙයි කියලා හිතන්න සාධක නැහැ. නෑ. එහෙනම් අපිට මේ සාධක නැති කරුණු තේරුම් ගන්න උපකාර වෙන්නේ කුමක්ද? ශ්‍රද්ධාවමයි. නමුත් මේ ශ්‍රද්ධාවෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් මුන්නාසි දේශනා කරන දේවල් බුදුරජාණන් වහන්සේ. මුන්නාසි දේශනා කරන අපි දුක් විඳින්නේ රාග ద్వේෂ මොහ නිසා කියලා. ඉතින් මේක බොරුද? එක්තරා අවස්ථාවක කුසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ආපු වෙලාවේ කතා කර කර ඉඳිද්දි සෙම්පතියෙක් මං හිතන්නේ ඇවිල්ලා කියන මේ රජුරුවන්ගේ රාජ සීමාව රජුරුවතා පළල් කරගන්න පිරිසක් යවලා. එතකොට රජුරුව මේ කාරණේ බුදුරජාණන් වහන්සේට පැවසු වෙලාවේ උන්වහන්සේ රජුරුව රජුරුවන්ගෙන් අහනවා රජතුමනි හතර දිශාවෙන් එනවා විශ්වාසවන්ත ඔත්තුකාරයෝ හතර දෙනෙක් පණිවිඩකාරයෝ ඇවිල්ලා කියනවා මහරජා හරි වැඩේනේ උතුරු දිශාවෙන් විශාල පර්වතයක් රෝල් වෙවි එනවා ඊළඟ එක්කෙනා ඇවිල්ලා කියනවා නැගෙනහිරෙන් හරි වැඩේ මහරජා නැගෙනහිරිනුත් පර්වතයක් පෙරලීගෙන එනවා බටහිරින් ඒ එකම ඇවිල්ලා කෙනෙක් කියනවා පණිවිඩකාරයෙක් රජතුමනි බටහිරුණුත් පර්වතයක් පෙරලීගෙන එනවා. දකුණින් කෙනෙක් ඇවිල්ලා කියනවා රජතුමනි බේරෙන්න විදියක් නැහැ. දකුණින් පර්වතයක් රෝල් වේගෙන එනවා. රජතුමනි එහෙම ආවොත් මේ පණිවිඩ හතරක් ඔබ මොකද කරන්න කියලා. ඊට පස්සේ කිව්වා භාග්‍යවතුන් වහන්සේ මට කරන්න තියෙන්නේ ධර්මයේ සිහිකිරීල්ලයි ධර්මයේ හැසිරලා විතරයි කිව්වා. රජතුමනි මේ උපන් සත්‍ය ජාරා මරණ දෙක තමයි තියෙන්නේ කිව්වා. වෙන මොකුත් නැහැ කිව්වා. හැබැයි අන්තිමට රජතුමා මැරුණෙත් කොහේද? මහා පාරේ. අම්බලමක. සීත කාලේ දාසියෙකුගේ ඔඩොක්කුවේ. බලන්න මේ ජීවිතවල මූණ දෙන විදිය. ඉතින් මේ නිසා අපිට හරි වැදගත් අපි මේ සංසාරේ යන ගමනක ඇවිදී මනුස්ස ජීවිතය ලබාගෙන තියෙන මේ සුළු කාලේ අපිට තියෙන මේ මනුස්ස ජීවිතය අපේ ගිලිහෙන්න කලින් අපේ හිතට අපි එකතු කරගන්න ඕනේ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඇති පැහැදීම. අදම් බලන් ඉන්දියාවේ බුදුදහම නැතිවීම නිසා අතුරුදහන් වීම නිසා නැවත පිහිටවන්න බැරි කම නිසා දැන් මම ගොඩාක් මේ දවස්වල අධ්‍යයනය කරනවා ඒක හිතන්න බැරි තරම් අමාරු වැඩක්. එතකොට බැරිකම නිසා අතුරුදහන් වීම නිසා විමුක්තිය හොයන දැන් සාදూరు ඉන්නවා මං කියන කෝටි කීයක්ද? කෝටි 5 5 කෝටිය ලංකාවේ ජනගහන වගේ දෙගුණයක් සාදూరు වෙනවා ඉන්දියාවේ. ලංකාවේ ජනගහනටත් වැඩි. ජනගහන 2 කෝටි 20 ලක්ෂයක්ද කොහෙද නේ? එතකොට කෝටි 5ක් සාදూరు විතරක්. මේ කොහිරි පයින් කෝටියක්වත් ඇතිනේ විමුක්තියක් උදෙසා කල්පනා කරන්න. නමුත් තියනවාද මොකද? හිතා ගන්න අමාරුයි අපිට. ඒ නිසා අපිට ලැබිච්ච දුර්ලභ අවස්ථාවක් මේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදා ගැනීම. ඊළඟට ඔබට මේ බුද්ධ දේශනා අධ්‍යයනය කිරීමෙන් අපිට පැහැදිලිව පේනවා අපිට වෙන තෝරා ගැනීමකට ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලනෝ ඇර වෙන දෙයක් ඇත්තක් හැටියට ගන්න වෙන දෙයක් නැහැ. බුදවරු පහළ වෙන්නේ ඉන්දියාවේ. පසේ බුදුරු පහළ වෙන්නේ කොහෙද? ඉන්දියාවේ. බෝසත්තුරු පහළ වෙන්නේ ඉන්දියාවේ. දැන් පසුගිය දවස්වල අපි ඉන්දියාවේ පහළ වෙච්ච බෝසත් කෙනෙක් ගැන අපිට අධ්‍යයනය කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ තමයි අම්බෙඩ්කාර්. මම එතුමා ගැන මේ දවස්වල අධ්‍යයනය කරගෙන යනවා. ඒ මෛත්‍රී බෝසත් එතකොට බෝසත්වරුන්ගේ ස්වභාවය තමයි මිනිස්සු අධික පීඩණයට අධික හිංසාවට භාජනය වෙලා ඉන්නවා නම් යම් සමාජයක් ඒ සමාජය ඉපදෙනවා. ඉපදෙලා ඒ සමාජයේ දුකින් ගොඩ ගන්න කැප වෙනවා. එතන තමයි බුද්ධත්වයේ පිණිසුමනා කරන කුසලතා පිරෙන්නේ. නැත්නම් බෝසත් කියලා කියන්නේ මේ වැඳුම් පිදුම් ක්‍රමයක් නෙමෙයි. තේරුණාද කියපේක? ඉන්දියාවේදී අම්බෙඩ්කාර් උපදුනේ මහර් කියන නීචම ඒ කියන්නේ මහර් කියන කුලයට අයිති වෙලා තිබෙන හරකෙක් මැරුණාම ඕඩ කරනවා අන හරකා මැරුණා කියලා මැරිච්ච හරක අරගෙන ගිහිල්ලා හැම ගහලා කන්න තියෙන්නේ ජීවත් වීම පිණිස ඊළඟට බමුණු ඉන්න ඒරියා එකේ යනවනම් එයාට තියෙනවා බෙල්ලට දාගන්න මෙහෙමම තනකොළ වලින් හදාපු ලණුවකින් පොඩි මුට්ටියක් කෙල්ල ගන්න ඕනේ. ඒක තමයි කෙල්ල ගහන්න ඕනේ. එයා බිමට කෙල්ල ගහන්න බෑ. පොළොව කිලුට වෙනවා. අම්බෙඩ්කාර්තුමා උපදිනකොට ඉන්දියා මිනිස්සු ඉඳපු දුක 1891 එතුමා ඉපදුනේ එදා ඒ වර්ෂේ තමයි ධර්මපාලතුමා සීමා බෝධින් වහන්සේ වඳින්න ගියේ. එතකොට මුට්ටියක් කෙල්ලගෙන ඒක තමයි කෙල ගහන්න ඕනේ. ඊට පස්සේ ඉනට මෙහෙම බැඳලා තියෙනවා ලණුවක් පිටිපස්සෙන් එල්ලලා තියෙනවා ඉදලක්. එතකොට එයා ඇවිදගෙන යනකොට ඉදලෙන් මේ අඩිපාර මැකෙනවා. දැන් හිතාගන්න මේ අපි දන්නවද එහෙම ජීවිත තිබිච්ච බවවත්. අපි මේ මනුස්ස ආය අපි ඇහුවොත් එහෙම කවුරු හරි කෙනෙක් පින් කරන්න ඉති මනුස්ස ලෝකෙ ඉන්න එපා කියනවා. මනුස්ස ලෝකේ ඉන්නපෑ කියන මිසක් මනුස්ස ලෝකේ මොකද්ද කියලා අධ්‍යයන කරන්නේ නැහැ නේ කවුරුවත්. ඉතින් ඒ නිසා එහෙම වුණේ. ඊට පස්සේ ඒ தත්තෙට බමුණු සමාජය තමයි මිනිසුන්ගේ දැම්මේ අලුත් වස්ත්‍ර අඳින්න තහනම්. වස්ත්‍රයක් කඩෙන් ගන්නවනම් සල්ලි අතට ගන්නෑ. සල්ලි තියන්න ඕනේ. වස්ත්‍රي දෙන්නේ කොහොමද? වස්ත්‍රي අරගෙන ඉස්සෙල්ලා මේ පොළොට වතුර පොඩ්ඩක් දාලා වස්ත්‍රي දානවා පොළොවට. දාලා කකුලෙන් තල්ලු කරලා දිනව ගන්න කියලා. ඒක තමයි අදින්න ඕනේ. ලස්ස ගානක ජනතාවක්. ඊට පස්සේ වතුර ටිකක් බොන්න වුණොත් යම්කිසි කුලයක ආйти මේ ලොකු වැව් පොකුණු තියෙනවා. ඒ කාකන්ට වතුර බොන්න පුළුවන්. හරකන්ට වතුර බොන්න පුළුවන්. බල්ලන්ට පූසන්ට වතුර බොන්න පුළුවන්. අරගොල්ලන්ට වතුර බොන්න බෑ. එතකොට එයාට වතුර බොන්න ඕන නම් එයා ඈතට වෙලා ඉන්න ඕනේ. කවුරු හරි කුලවන්තෙක් ඇවිල්ලා එනකොට මේ වතුර ඉල්ලෙන්කට ඒ මිනිස්සයා වතුර වාජනේ වක් කරන්න ඕනේ. ඒ වක් කරපු දෙයක් ගන්න ඔය අර ගන්න බෑ. ලක්ෂ ගාණක් ජනතාව කුලවාදීන් දුක් විඳින්. ඔබ අහලා තියෙනවද? ditta mangalika ජාතක කතා. අපේ බෝසතාණන් වහන්සේ මාතංග කියන බලුමස් කන කුලේ අන්න දැක්කනේ එතකොට ඒ ඒ කුල වලට තමයි දැම්මේ. බල්ලෙක් මරුණොත් ඕඩර් කරනවා අරන් ඵලයන් කියලා. එතකොට අරන් ගිහලා ඔයන් කන්න ඕනේ. එතකොට අය ඒ වගේ මේ මහාර කියලා කුලයක්. ඒ කුලේ තමයි මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඉපදුනේ. 1891 ඉපදිලා එතුමා ජීවත් වුණ අවුරුදු මං හිතන්නේ 50 ගණනක් හරි 60 ගණනක් හරි එතුමාගේ අවසාන කාලේ බෞද්ධ වුණේ බෞද්ධ වෙලා මාස දෙකකින් එතුමා අභාවයටපත් වුණා. අද ලෝකේ වැඩිපුරම පිළිමහදලා වඳින්නේ එතුමාට මිනිස්සු. එතුමා කියපු දේවල් තමයි අනුගමනය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දැන් බෞද්ධ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක කිව්වට අහන්න කැමති නෑ. අම්බෙඩ්කාර්තුමා මෙහෙම කිව්වා කිව්වොත් අහනවා. මොකද ඒ තරම් මේ මිනිස්සුන්ගේ ලෝකයට හිර මොකද්ද? මේ බොයේ දැන් බලන්නේ නැති වෙච්ච කාලෙක අන්න බෝසත්. පහළ වෙලා මිනිස්සුන්ට මිනිස්සුන්ව බේරගන්න කැප වෙලා ඒ බඳු සමාජයක මේ මිනිස්සු බේරගන්න කැප වෙලා ඒකේ නායකයෙක් වෙලා ඒ ඒ ස්වභාවය නැති කළා කියන්නේ ලේසි වැඩක්ද? අද එහෙම එකක් නැහැ. අද ඉන්නවා දිසාපතිවරු, ඇමතිවරු, ඒ කුලේ අධිපතිවරු, ව්‍යාපාරිකවරු හැම ක්ෂේත්‍රයකම අද ඉන්නවා. මම ගිය පසුගිය අවුරුද්දේ ගයාවේ දිස්ත්‍රික්කයට ආවා දිස්ත්‍රික් මැජිස්ට්‍රාට් එයා මහේස්ත්‍රාත්වරයා මහරුකුලේ මේ අම්බෙඩ්කාර් බෞද්ධයෙක් බලන්න මේ අම්බෙඩ්කාර්තුමා ඉපදිලා සමාජය ගොඩගත්තු ඇටි අන්න ඒකට මොකන්ද කියන්නේ බෝසත් ඊට පස්සේ බෝධිසත්ව කියන නාමය මල්ලසේකර හැමතුමා මැතිතුමා නේපාලයේදී ලෝක බෞද්ධ සංගමයේදී එතුමාට මේ දීලා තියෙනවා. ලෝකේ මං හිතන්නේ බෝධිසත්වකේ නාමයේ ලැබිච්ච එකම එක්කෙනා. ඉතින් ඒ නිසා මේ ඒ පහළ වෙන්නේ කොහේද? ඉන්දියාවේ. ඉතින් අපි මේ ඉන්දියාවේ නැති වෙන රටක මේ ඉන්නේ අපි. අපි වාසනාවට මේ රටට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණා. බෝධින් වහන්සේ ලැබුණා, ධාතුන් වහන්සේ ලැබුණා. දැන් අපි දැනගන්න ඕනේ මේ ලැබිච්ච වෙලාවේ අපි හරි දේ මොකද්ද කියලා අල්ලගන්න. ඒ නිසයි මා කියේ පින්වත්නි අපිට දුර්ලභම දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න ලැබීම ශ්‍රද්ධා. ඊළඟට ඔව් ඊට ඊළඟට අපිට ලැබිච්ච දුර්ලභ දෙයක් තමයි සීලය. ඒ කියන්නේ සතුන් මරීමෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදි කාම සේවනයෙන් වැළකිලා, බොරුවෙන් වැළකිලා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකිලා මිනිසෙක් ඉන්නවා කියලා කියන්නේ මේ මිනිස්යාගේ ජීවිතේ යහපත් කියන එක. ඉතින් මෙන්න මේ සිල්වත්කම ඉහළ මට්ටමකට ඔයගොල්ලෝ ඔබ අරගෙන තිනවා අද දවසේ. අද දවසේ ඔබේ සීලය ගත්තේ කොයි විදියටද? රහතන් වහන්සේලා අනුගමනය කොට බුදුරජාන් වහන්සේ දේශනා කළ නැහැ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්න කියලා. උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ කොහොමද? රහතන් වහන්සේලා අනුගමනය කරන්න කියලා. මොකද බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්න බැරි බව උන්වහන්සේ දන්නවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේලා අනුගමනය කරන්න කියලා විසාකා උපෝසත සූත්‍රේ විසාකාවට දේශනා කළා. ඒ ක්‍රමයේ තමයි අද ඔබ ඒ උපෝසිත සීලයේ ගත්‍ය අංග 8කින් යුක්ත වූ. ඒ උපෝසිත සීලයේ විශේෂත්වය මොකද්ද? රහතන් වහන්සේලා සිහි කරනවා. ඒ උපෝසිතී සමාදන් වෙන වෙලාවට. රහතන් වහන්සේලා සිහි කරනවා රහතන් වහන්සේලා සතුන් මරීමෙන් වැළකී සිටිය. ඒ නිසා මාත් සතුන් මරීමෙන් වැළකී ඉන්නවා. අද පොහොය දවසේ. රහතන් වහන්සේලා සූරකම් කළේ නෑ. මේ අද පොහොය දවසේ මාත් රහතන් වහන්සේලා සීකරගෙන සොරකමෙන් වැළකී ඉන්නවා. රහතන් වහන්සේලා Brahmachari වාසය කළා. මං අද මේ පොහොය දවසේ රහතන් වහන්සේලා සීකරගෙන ඒ රහතුන් අනුගමනය කිරීම පිණිස Brahmachari වාසය කරනවා. අද පුන් පොහොය දවසේ මං රහතන් වහන්සේලා බොරු කිව්වේ නෑ. ඒ නිසා මාත් තී රහතන් වහන්සේලා අනුගමනය කරගෙන බොරු කීමෙන් වැළකී සිටිනවා. රහතන් වහන්සේලා මත්ද්‍රව්‍ය මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළේ නෑ. ඒ නිසා මාත් රහතන් වහන්සේලා අනුගමනය කරලා අද මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ රහතන් වහන්සේලා ඉර අවරට ගියාට පස්සේ ආහාර වැළඳුවේ නෑ. මාත් අද ඉර අවරට ගියාට පස්සේ ආහාර වළඳන්නේ නෑ. රහතන් වහන්සේලා දිවි තිබෙනතුරු සෙන්ට් වර්ග මල් සුවඳ විලවුන් ආදී පාවිච්චි කළේ නැහැ. මමත් අද පාවිච්චි කරන්නේ නැහැ. රාහතන් වහන්සේලා මේ විකාර දේවල් නරඹන්න ගියේ නැහැ. මාත් අද විකාර දේවල් නරඹන්න යන්නේ නැහැ. රාහතන් වහන්සේලා විසිතුරු වස්ත්‍රාභරණ වලින් සැරසුනේ නැහැ. මාත් අද විසිතුරු වස්ත්‍රාභරණ වලින් සැරසෙන්නේ නැහැ. රාහතන් වහන්සේලා වටිනා සුඛෝභෝගී ආසන පරිහරණය කළේ නැහැ. මහාතද වටිනා සුඛභෝගී ආසන පරිහරණය කරන්නේ නැහැ. දැන් බලන්න සාමාන්‍ය පන්සිල් වලට වඩා එතකොට මේක වෙනසක් නැද්ද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සාමාන්‍ය දවසට පංචශීලය ආරක්ෂා කරගන්න ඊළඟට උපෝසත දවසට ඔව් මේ අංග 8කින් යුක්ත සීලේ සමාදන් වෙන්නේ. දැන් මේ විදිහට එයාගේ ජීවිතය ගත කරාට පස්සේ යාට යම්කිසි ආකාරයකින් ඉන්ද්‍රිය සංවරයක් අද ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. දැන් අද බලන්න ටීවී නෑ, රේඩියෝ නෑ, ඊළඟට විසිතුරු වස්ත්‍ර නෑ, වාඩි වෙන්න හොඳ පුටු, ඇඳ පුටු මේස නෑ. මුකුත් නෑනේ. එතකොට මේ ගත කරන ජීවිතයේ යම්කිසි මට්ටමකින් තමන්ගේ ජීවිතේ ධර්ම ධර්මයේ පැත්තට. ඒ කියන්නේ විරාගී හැසිරීමකට උදව්වක් කරනවා. එතකොට ඒක ඔබට උපකාර වෙනවා ගොඩක්. ඒක සීලයටයි. ඉතින් සද්දා සීල. ඊළඟට සුත. සුත කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳ ඔව් Tamanගේ දැනීම. ඒ දැනීම හරියට නොතිබුණොත් දැන් ධර්මඥානයේ වටිනාකම තියෙන සුතේ මොකද මොකද හේතුව දැනීම හරියට නැත්තම් තව කෙනෙකුට පුළුවන් Taman තුල සැකේ උපද්දවන්න සැකේ කියලා කියන්නේ දැනීමේ කොටසක් නෙමෙයි සැකේ අයිති නොදැනීමටයි එතකොට මේ හරියට අම්කිසි දෙයක් හරියට දන්නේ නැත්නම් එයා එයාට ඒ සැකයක් ඇති කරන්න පුළුවන් නේ. දැන් දැන් මම ඔබට කිව්වා බෝසත්වරු මම උදාහරණයක් කියන්න. බෝසත්වරු උපදින්නේ කොහෙද? ඉන්දියාවේ විතරයි. දැන් ඒතර ඔබට කෙනෙකු නෑ නෑ නෑ බෝසත්වරු හැමතැනම උපදිනවා කියලා. එතකොට ඒක පිළිගන්න වෙනවා ඔබට අර දැනීම නැත්තම්. දැන් මට හම්බුණා චීන භික්ෂුණියක්. මම එහුව දැන් ඔයා මොකද්ද කරන්නේ? මම බුදු වෙන්න හදන්නේ කිව්වා. මම කොහෙද? චීනේ. මම හිතුවා හොඳයි ඉතින් චීන මිනිස්සුන්ට චයිනීස් බුදු කෙනෙක් වෙන්න පුළුවන් එකක්ද? බෑ. එතකොට බලන්න දැන් චීන භික්ෂුණියට හරි දැනීමක් ලැබුණේ නෑ. දැන් එයා චීනේ බුද්ධත්වයේ බුදු වෙනකම් එයා හිතන් ඉන්නේ චීනේ උපදින්න. ඒක වෙයිද? වෙන්නේ නෑ. මොකද හේතුව? අර සුතය නිවැරදිව ලැබෙන්නේ නෑ. අපේ වාසනාවට අපට මේ බුද්ධ දේශනා නිවැරදිව ලැබෙනවා. එතකොට මේ දේශනා ආශ්‍රයෙන් අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් අපිට තියෙනවා දුර්ලභ අවස්ථාවක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න. මෙච්චරයි අපිට තියෙන එකම අවස්ථාව. එතකොට මේ අවස්ථාව ඇර අපි බෝසත් වෙන්න කල්පනා කළොත් ඒක බොරුවක්. බුදු වෙන්න කල්පනා කළොත් ඒකත් බොරුවක්. එතකොට මේ අවස්ථාව අපිට තියෙන එකම දෙයයි කරන්න මොකද්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න. එච්චරමයි තියෙන අපිට තියෙන අවස්ථාව. අනිත් කිසිම දෙයකට මේ දේශනාවලින් අනුබලයක් නැහැ. එතකොට ඉන්දියාව උනත් එහෙමයි. දැන් ඉන්දියාවේ දැන් අපි ධර්මයේ නැතුණම් බලන්න තියෙන ප්‍රශ්නේ දැන් ඔන්න මේ අලුත් ඉන්දියන් බෞද්ධ සමාජය තුල හාමුදුරුවෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දරන්නේ මතේ කොමියුනිස්ට් මතේ. ඒගොල්ලෝ දරන්නේ මතේ මොකද්ද? මේ සමාජයේ අසාධාරණයක් තියෙනවා. ඒ නිසා මේ මානව සමාජයේ සමානාත්මතාවයක් ඇති කරගන්න ඕනේ. ඒ නිසා මරණින් මත්තේ අපිට මරණින් මත්තේ උපදිනවා කියලා පිළිගන්නේ නැහැ. ඉතින් මේ නිසා දැන් මේ හාමුදුරුවෝ පිරිසක් ලෑස්ති වුණා මේ ජීවිතේ පසුගිය දවස්වල මේ උපවාසයක් කරන්න බෝධිය බුද්ධගයාව මේ බෞද්ධයින්ට බේරගන්න බුද්ධගයාව තාම තියෙන Hindu යටතේ ඒක බේරගන්න මේ මාරාන්තික උපවාසයක් කරන්න මම මගේ ළඟට ආවා. පංක මම නම් අනුමත කරන්නේ මාරාන්තික උපවාස. කාලා බීල කරන එක කරන්න කිව්වා. ඊට පස්සේ මං කිව්වා ඒත් මං උපවාස අනුමත කරන්නේ නැහැ. දැන් හරියට මේ විරෝධය, ද්වේෂය මං කිව්වා අපි මේ ද්වේෂ දුරු කරන්න මහන්සි ගන්න ඕනේ. නෑ නෑ මට කිව්වා අපි විමුක්ති හොයන්න විමුක්ති හොයන හොයන දවසට අපි ඔබ වහන්සේ ළඟට එන්නම් විමුක්තියට විමුක්ති හොයන්න මම මොකද්ද හොයන්නේ එහෙනම් අපි ලේ ගංගාවක් අපිට ඕනේ කිව්වා ඉතින් මං කිව්වා මං කිව්වේ එහෙනම් මම ලියලා දුන්නා කකචූපම සූත්‍ර මජ්ක්‍ධිම නිකාය එහෙනම් මේක කියවපන් ඉස්සෙල්ලා කිව්වා ඊට පස්සේ දැන් මේගොල්ලෝ උපවාස කරන්න ගියා. දැන් බලන්න ධර්මෙ නැති වෙච්ච එකේ පාඩුව සීතලේ දැන් ගැහි ගැහි ඉනවා දැන්. ඉතින් මම ගිහිල්ලා අර ෆැන්ට බෝතල් දෙකක වතුර ටික දුන්නා දැන් මේකවත් බොන්න කියලා. ඊට පස්සේ සීතලේ නින්නකට පස්සේ ඈ මම ගිහිල්ලා බ්ලැන්කට් තුනක් දුන්නා. මේක පුරවගනින් කියලා. ඊට පස්සේ ආ ඒගොල්ලන්ව පොලිසියෙන් අරන් ගිහිල්ලා විශ්විතාලෙක දැම්මා. ඉතින් මම බලන්නත් ගියා. ගිහිල්ලා මං කෝ දැන්වත් කාපන් කියලා. ඊට පස්සේ මේ Hindu නායකයෝ මේගොල්ලන් අවුරුදු ගානකට හිරේ යවන ලෑසි කරද්දි යන්තම් ආයේ බේරගෙන ආවන් ඊට පස්සේකෝ දැන් මේක අතාරින්න ඕගොල්ලෝ. මේක කාට කාට ප්‍රයෝජනයක් නැහැ. මෙහෙම අරගල කළා කියලා. ඒ නිසා මම ඒක ඔක අනුමත කරන්නේ වෙන මොනවා හරි ධාර්මික පිළිවෙලවල යොදා ගන්න. මේකෙන් අපිට දුරක් යන්න බෑ කියලා ඉතින් හරි අමාරුවෙන් කරුණු කියලා දීලා තේරුම් කරලා දෙන්න මහන්සි ගත්තා. නැත්නම් මොකද්ද? ශ්‍රුතිය. ඊයෙම නැති ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැති වෙච්ච ගමන් ශ්‍රුතියට එන්නේ නැහැ. සීලයකට එන්නත් බෑ. ශ්‍රුතියකට එන්නත් බෑ. ඒ ශ්‍රුතිය කියලා කියන්නේ බුද්ධ දේශනා. ඉතින් බුද්ධ දේශනා දන්නේ එක දේශනාවක කියවල නැහැ. එතකොට බලන්න අයි මූලිකම මේ ශ්‍රාවකයෙකුට උමනා කරන දේවල් නැති වුනහම ඒ ශ්‍රාවකයෝ නන්නත්තර වෙලා යන්නේ නැද්ද? දැන් බලන්න ඉතින් හරි දුකයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ගිය කාල දසාව. දැන් මේ දවස්වල ටූරිස්ට් සීසන් එක තියෙන්නේ. Hindu පවුල් වල ඉන්න දුප්පත් පවුල් වල Hindu. පොඩි ළමයිට මහාන කරනවා. මහාන කරන්නේ පොඩි ළමයි හිස බාලා සිවුරු පොරවනවා. පොරවලා ඊට පස්සේ ගිහිල්ලා කියනවා මේ හිඟා කන්න. බෝධි වටේට හිඟන්නෝ. සිවුරු පුරවගත්තු. මේක තමයි තියෙන්නේ ඉන්දියාවේ බුද්ධ ආගම. ඊට පස්සේ ඉතින් හරි අමාරුයි ධර්මයේ දැන් බලන්න මම මේ කියන්නේ මේ පරිසර දෙකේ තියෙන වෙනස. ධර්මයේ කියා දෙන්න කරුණු දැන් අපේ ශිෂ්‍යනමල මහන්සි ගන්නවා. මේ කරුණු කියා දෙන්න මහන්සි ගන්නවා. ඒ කියන්නේ ඔළුවට. පොඩ පොඩ හිත පහදවා ගන්න පොඩි දැන් ওই පොඩි ළමයින්ට පොඩ පොඩ අපි ඔය මහන්සි ගන්නවා. පොඩියට පොඩියට කියා දෙන්න. ඒ කියන්නේ. ඒ නිසා මේ සුතය කියන එක මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් අපි ගන්න දැනුම මේක හිතන්න මේක ජීවිතයට ලැබෙන පොඩි දෙයක් නෙමෙයි මේක ජීවිතයට ලැබෙන විශාල ආරක්ෂාවක් එක්තරා අවස්ථාවක ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනයට බුද්ධ කියන්නේ බුද්ධ ශාසනය විනාශ වෙලා අවුරුදු 1000 නෑ අවුරුදු ක්‍රිස්තු වර්ෂ 800 ගණන්වල මුල කිස් වර්ෂ 8 වෙනි සියවසේ මුල මේ දකුණු ඉන්දියාවෙන් එක්කෙනෙක් පහළ වුණා සංකරාචාර්ය කියලා. එයා වාද කරගෙන වාද කරගෙන වාද කරගෙන වාද කරගෙන වාද කරගෙන ගිහිල්ලා එයා ඉතින් ඒගොල්ලන්ගේ ආගමට අනුව යා බුද්ධ ආගම හොඳට ඉගෙනගෙන බෞද්ධ ධර්මයේ තියෙන ඒ කාලේ තිබුණේ මහායානේ බුද්ධ ආගම නෙමෙයි ඉතින් මහායානයේ ඉගෙනගෙන ශූන්‍යතාවාදී කියලා මහායානිකයන් ඉදිරිපත් කර මත ඉගෙනගෙන යා ඒකට අනුව බ්‍රහ්ම සූත්‍ර කියන පොතකට බ්‍රහ්ම භාෂ්‍ය කියලා භාෂ්‍ය ඒ කියන්නේ අටුවාවක් ලිව්වා. එතකොට ඒකට ඒ ඒ ඒකේ ඒ කාලේ හිටපු පඬිවරු විරුද්ධ වුණා. මේක ව්‍යාකරණ දෝෂ තියෙනවා කියලා. එතන මෙයා කිව්වා මේ ව්‍යාකරණීය මිනිස්යාව සුගතිය යවන්නේ. මිනිස්යා සුගතිය යවන්නේ කුසලයයි කියලා. ඒ බුදුදහම කිව්වේ. එතකොට දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල වැදගත් වෙන්නේ අපි ව්‍යාකරණ දැනගන්න එක නෙමෙයි. මොකක්ද දැනගන්න එකද? කුමක්ද කුසල්? කුමක්ද අකුසල්? කුමක්ද ධර්මය? කුමක්ද අධර්මය? කුමක්ද මාර්ගය? කුමක්ද අමාර්ගය? මේව දැනගැනීම නෙමෙයිද? මේ දැනගැනීම මිසක් මේක වැදගත් වෙන්නේ ව්‍යාකරණ නෙමෙයි. ව්‍යාකරණ හේතුයෙන් මිනිස්සු කවුරුවත් සුගතිය ගියේ නැහැ. ව්‍යාකරණ ගැන කතාවක් තියෙනවා. ඔබ අහලා තියෙනවද? ව්‍යාකරණ ව්‍යාකරණ ව්‍යාකරණඥයෙක් හිටියා. ව්‍යාකරණ පිළිබඳ විශාරදෙක් හිටියා. පාණිනී කියලා. සංස්කෘත ව්‍යාකරණයේ සංස්කෘත භාෂාව ව්‍යාකරණයට හරිගස්සලා හැදුවේ යා තමයි පාණිනි. ඊට පස්සේ ඒක කාලෙක එක්තරා ශාස්ත්‍ර ශාලාවක මෝඩ ළමෙක් මේ පත්ති දන ගස්සලා තියෙනවා අවුවේ පාඩම් හිටින්නේ එක් රහතන් වහන්සේ නමක් ওই පාරේ වැඩි යවන්නකට මේ දන ගහගෙන ඉන්නවා මේ මේ ශාස්ත්‍ර ශාලාවේ ඉස්සර මේ රහතන් වහන්සේ මේ ළමයා දිහා බලන් හිටියා බලන් ඉඳලා ගියා ගිහිල්ලා ඒකේ මේ පාඨශාලාධිපතිතුමාට කතා කරලා කිව්වා මේ මොකද මේ ළමයා? මේ ළමයා මහ මැටි ගොඩක් කිව්වා. මේ ළමයට මෙලෝදයක් බෑ කිව්වා. මෙලෝදයක් මතක හිටින්නේ නැහැ. මොලේ නැහැ කිව්වා. මේ කවුද කියලා දන්නවද කියලා ඇහුවා. නැහැ කිව්වා. මේ තමයි සංස්කෘත ව්‍යාකරණය හදපු පාණිනී කිව්වා. එයාගේ ඥාණය පාවිච්චි කළේ කුසලයට නෙමෙයි කිව්වා. ඒ නිසා මේ පාරයට ඥාණි නෑ කිව්වා. ඉතින් මේ නිසා මේ වැදගත් වෙන්නේ කුසලය. දුර්ලභ කුසලය. ධර්මය. අනිත්‍ය මේ ලෝකේ හැමදේම තියෙන දේවල්. ඒ නිසා මේ ශ්‍රුතේදී බුදුරජාණන් වහන්සේගේ දැනීම ලබා ගැනීමේදී අපි උන්වහන්සේගේ දැනීම තුලින් බලාපොරොත්තු වෙන්නේ ව්‍යාකරණ ඉගෙන ගන්න නෙමෙයි. උන්වහන්සේගේ බුද්ධ ඥාණයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කුසල් ඉගෙන ගන්න, අකුසල් ඉගෙන ගන්න, සසරේ ස්වභාවය ඉගෙන ගන්න. ජීවිත අවබෝධයට උපකාර වන දේ ඉගෙන ගන්න. මේක තමයි සුතේ. එතකොට සද්දා සීල සුත. ඊළඟට පුරුදු කරන්න තියෙන්නේ ඡාග, ත්‍යාග. ත්‍යාගය කියන එක අපේ ජීවිතය අපි නිරන්තරයෙන්ම පුරුදු කරන්න ඕනේ. තියාතින් මං හිතනවා මේ මහමෙවුනාව නිසා බොහෝ දෙනෙක් ත්‍යාගවන්ත වුණා. දැන් බලන්න මහමෙන්නාව පිළිහිටවල අපි අවුරුදු කීයද දැන්? අවුරුදු මේ දස අවුරුද්දට සෑම දෑම අපි නොමිලේ ආහාර වේලක් මේ වෙරසටහනේදී දෙනවා. මේක දානයක් නෙමෙයිද? කොච්චර නැති බෙරිකම් තිබුණත් කොච්චර ප්‍රශ්න ආවත් අපි ඒක දිගටම කරගෙන ආවා. මේක දානය. ඒ වගේම පුදුම විදියට සදහවතුන් දන් දෙන්න පුරුදු වුණා. හරි විදියට දෙන්න පුරුදු වුණා. හිතලා දෙන්න පුරුදු වුණා. බුද්ධ දේශනාව තියෙනවනේ සහත්තම් දානන්දේති. තමන්ගේ අතින් සියතින් දන් දෙයි. ඊළඟට චිත්තීකත්වා දානන්දේති ගරුසරුවතු දන් දෙයි අනපවිද්දෝ දානන්දේති අහක දාන නැති දෙයක් දාණයට දෙයි ආගමන දිට්ඨිකෝ දානන්දේති මම මේ දිනදී මට ආපහු ලැබෙනවා කියන අවබෝධයෙන් දන් දෙනවා චිත්තාලංකාරාය දානං දීති. සිතේ සතුට පිණිස දන් දෙයි. ඉතින් මේ වගේ දානයේදී මේ වගේ දෙන්න දැන් පුරුදු වෙලා තියෙනවා. පිළිවෙලකට දෙන්න, හොඳට දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේවා අපේ ජීවිතයට හරියට ಉಪකාරී වෙනවා. හරියට උදව් වෙනවා. උපකාරී වෙනවා. දැන් ඉන්දියාවේ ගත්තොත් එහෙම ඉන්දියාවේ දැන් අපි ඉන්න පළාතේ බොහෝ මිනිස්සු ඒගත්තු 100ට 100ක්ම දානයක් දෙන්නේ නැහැ ජීවිතේම. සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා පහව නැහැ. දැන් අපිට මේ බලන වාසනාව කියන්නේ ඒකයි. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන පහම ඇති කරගන්න පුළුවන්. ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ප්‍රඥාව අපි ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ පින්වත්නි ප්‍රඥාව ඇති කරගන්න අපට උපකාරී වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන් අපි ජීවිතේ තේරුම් ගන්න මාසි ගැනීමෙන් <clears throat> ජීවිතේ තේරුම් ගන්නවා කියන්නේ මොකද්ද? <clears throat> ජීවිතේ තේරුම් ගන්නවා නම් ජීවිතේ තේරුම් ගන්න ගන්න අපිට තියෙන අනන් මමත්වයක් නැත්නම් අහංකාරකම <clears throat> ඒකට මොකද වෙන්නේ? ඒක නැති වෙන්න ඕනේ. ඊළඟට මිනිස්යා කෙරෙහි තියෙනවා නම් අනුකම්පාවක්. ඒක වැඩි වෙන්න ඕනේ. ඊළඟට තියෙනවා නම් කෙලෙහි ගුණ සැලකීමක්. ඒකේ හිත පිහිටන්න ඕනේ. මේවා තියෙනවා නම් ඒක තමයි ප්‍රඥාව මතුවීමේ සලකුණු. දැන් ප්‍රඥාව කියන්නේ ස්මරණ ශක්තිය නෙමෙයි. ස්මරණේ තියෙනෝනේ. ස්මරණේ කියලා කියන්නේ මතකය. දැන් අපිට යම්කිසි දෙයක් මතක තිබූ පමණින් ඒක අපිට ප්‍රඥාව කියන්න බෑ. ඇයි ඕනතරම් මිනිස්සුයෙකුට මතක ශක්තියක් තියෙන්න පුළුවන්. ඒ මතක ශක්තිය වෙනස්. ප්‍රඥාව ඇති වෙන්නේ නුවණින් විමසීමෙන් අන්නේ නිසයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ අපේ ජීවිතයේට උපකාරී වෙන අභ්‍යන්තර දේවල් අතර අග්‍ර මොකද්ද යෝනිසෝ මානසිකාරය එතකොට ප්‍රඥාව ලබන්න අභ්‍යන්තර සුදුසුකම මොකද්ද නෝනින් විමසීමේ හැකියාව එතකොට මේ ප්‍රඥාව මතු කළා දෙන්න බාහිරින් අනුබලයක් ඕනේ ඔව් බාහිරින් යාට උදව්වක් අවශ්‍යයි. ඒ බාහිරින් ලැබෙන උදව් මොකද්ද? කල්යාණ මිත්‍රයාගෙන් ඔව් සත්‍ය ශ්‍රවණය කරන්න ලැබීම. කල්යාණ මිත්‍රයාගෙන් එයාට ඔව් ආරි සත්‍ය අහන්න ලැබීම. ආරි සත්‍ය අහන්න ලැබුණාම ඒ ආරි සත්‍ය තේරුම් ගන්න මහසි කරනවා. ඔබට මතකද මං කිව්වා අපේ ජීවිතයේ වැහිලා තියෙනවා රාගින් ඊළඟට දේශෙන් මොයෙන් ඒ නිසා හටගත්තු කෙලෙස් වලින් ඊළඟට අපි දාස් වෙලා ඉන්නවා කර්මයට මාර බලවේගයකට හසු වෙලා ඉන්නවා මේ ඔක්කොම මැද්දෙන් යට වෙලා තියෙන්නේ සත්‍ය අවබෝධයයි ඉස්මතු නොවේ තිබෙන්නේ මොකද්ද? සත්‍ය අවබෝධය. ඉස්මතු වී තිබෙන්නේ මොනවද? රාග, දේශ, මෝහ, කර්ම, මද, මාන මේව තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. එතකොට අපි සත්‍ය අවබෝධය ඉස්මතු කරගත්තොත් අර සියල්ල යට යනවා. ඒ සත්‍ය අවබෝධය ඉස්මතු කරගන්න අපිට උපකාර වෙන්නේ අභ්‍යන්තර වශයෙන් තියෙන යෝනිසෝ මනසිකාරය. ඉතින් යෝනිසෝ මනසිකාරය යොදවලා එයා නුවණින් කල්පනා කරනවා. එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මේ ධර්මයෙන් උගන්වනවා මේ ලෝකය ගැන. මේ ජීවිතය ගැන. සංසාර ගමන ගැන උගන්වනවා. මේ උගන්වනකට තමයි යා ඒ ඉගැන්වීම් ඇසුරින් ඒක තේරුම් ගන්නවා. මොකද තේරුම් ගන්න මේ අපි යන්නේ සසර ගමනක් අපිට මේ සුළු කාලයකට මේ ලැබිලා තියෙන්නේ මේ ලැබිලා තියෙන ඇහැ කන නාසය දිවකය මනස අපේ වසඟේ පවත්වන්න බෑ මේ රූපේ අපේ වසඟේ පවත්වන්න බෑ අපිට ඇතිවෙන සැප දුක් වේදනා අපේ වසඟේ පවත්වන්න බෑ ඊළඟට අපේ චේතනා පහල කරලා යම් කිසි දෙයක් කළාට පස්සේ ඒක විපාක ලැබෙන විදිහ අපේ වසඟේ පවත්වන්න බෑ ඊළඟට අපි හඳුනා ගන්න දේවල් අපේ වසඟේ පවත්වන්න බෑ. විඥානීය ක්‍රියාකාරීත්වය අපේ වසඟේ පවත්වන්න බෑ. මේ අපි ඉගෙන ගත්තේ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේගේ එතකොට වසඟේ පවත්වන්න බැරි මේ දේවල් අපිට මේ සකස් වෙලා තියෙන්නේ ස්ථිර දේවල් හැටියට නෙවෙයි. අස්ථිර අනිත්‍ය දේවල් හැටියටයි. එතකොට මේ අනිත්‍ය දේවල් අනිත්‍ය වෙද්දී දුකටපත් වෙනවා. එතකොට ඒක අපිට වළක්වන්න නම් ඒ අනිත්‍ය දේ කෙරෙහි තියෙනවා නම් අපිට යම්කිසි ඇල්මක් ඒ ඇල්ම නැති වෙන්න ඕනේ. ඒ ඇල්ම තියෙන තාක්කල් මේ භව ගමන හැදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ දේශනාවල් අපි ශ්‍රවණය කරලා ඒ දේශනාවල් තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. ඒ තේරුම් ගන්න මහන්සි ගනිද්දී අපි ජීවිතයේ ඇත්ත දකින්න යම්කිසි හැකියාවක් ඇති කරගන්නවද? අන්නේ හැකියාව තමයි ප්‍රඥාව. ඉතින් අපිට අපිට තේරෙන්නේ මේ ප්‍රඥාව අපිට මේ මම ප්‍රඥාව කොහොම හරි ඇති කරගන්න ඕනේ කියලා එහෙම ඇති කරගන්න බෑ. මම නම් කොහොම හරි ප්‍රඥාව ඇති කරගන්නවා. මට ප්‍රඥාව ඕනේ කියලා ඇති කරගන්න බෑ. නම ඉස්සරහට ප්‍රඥා කැල්ල දාලා ඇති කරගන්න බෑ. ඒ විදිහට අපිට කවදාවත් මේ ප්‍රඥාව කියන්නේ එහෙම ගන්න විදියක් එහෙම ගන්න විදියක් නෑ. අපි ගන්න තියෙන අපේ කල්පනාව ධර්මයට අනුව බුද්ධ දේශනාවට අනුව හරි විදියට හැසිරවීමෙන්මයි. ඉතින් ඒක අපිට තේරෙන්නේ අපි කොයි විදියටද ඒක කරන්න කියලා ඒක කරන එක විතරයි දන්නේ. ඒ නිසා මේ ඔබ ඒක හොඳට තේරුම් ගන්න. තේරුම් ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? හරි විදිහට ඒක තේරුම් ගත්තේ නැත්නම් දැන් අපි ගත්තත් අපි ඔක්කොටම තියෙනවා යම්කිසි ජීවිතයක් අවබෝධ කරගන්න ඕන කියන අදහසක්. ඒතර මේ අදහස අපිට විතර නෙවෙයි මං කිය දැන් සාස බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදාන් වුණා කියලා අපි හැංගින් අතුරුදාන් වෙන්නේ නැහැ. අපි හැංගින් තියෙනවා නේ. දැන් දැන් බලන්න දැන් ඔබ ඔක්කොම වැඩ කොටස් දාලා ගෙවල් දොරවල් දාලා ඔක්කොම අතහැරලා මෙහෙ එනවා. දැන් ඔබ මොකද මේ හොයන්නේ? ජීවිතය අවබෝධ කරගන්න තියෙන යම්කිසි දෙයක් නේද? එතකොට මේ දේ ඔබ හොයද්දී ඔබට මේක හරියට තේරුම් ගන්න බැරි වුණොත් හරියට තේරුම් ගන්න බැරි වුණොත් ඔබට හිටිනවා ඉතුරු වෙලා සැකේ. සැකේ ඉතුරුලා තිබුණොත් මොකද වෙන්නේ? ඔබ ඊට පස්සේ හිතනවා නෑ දැන් මෙතන නෑ මේක. මොකද හොයන්නේ ඇඟට දැනෙන දෙයක් නම් අපි දන්නේ නැහැ අපි එක එක රාමු තියෙනවනේ. දැන් ඉන්දියාවේ තියෙන අර මම කිව්ව අර බෝල්බම් කියලා පූජාවක් තියෙනවා. ඇඟට දැනෙන්න දෙන්නේ ඒක. මොකක්ද ඇඟට දැනෙන්න දෙන්නේ? පයින් යන්න ඕනේ වතුර ටිකක් අරගෙන සිවිලින් ගිනවන්න. කිලෝමීටර 100 ගාණක්. ඉතින් පයින් යනකොට ඉතින් ගෑණි ළමයි ඔක්කොම මේ කකුල් පැරිලා ලී හැරිලා යනවා. හොඳට රිදිනවා ඇඟට. දැන් සමහර අයට තියෙනවා ඩාග් බම් කියලා. ඒගොල්ලෝ පැය 24 යන්න ඕනේ. කිලෝමීටර් 100 ගන්න පැය 24න් පයින් යන්න ඕනේ. සෙරප්පුවක් දාන්න බෑ. පායන කාලේ ඒක තියෙන්නේ. එතකොට ගිහිල්ලා සුමානයක් ඇඟට සාත්තු කරනවා. හොඳට දැනෙනවා ඇඟට. දැන් උන නානවා සාදුරු. හොඳට දැනෙනවා ඇඟට. ඇඟ ගල් වෙලා ගඟෙන් එළියට එන්නේ. හැබැයි මේ වගේ ඇඟට දැනෙනකොට යා හිතනවා යාට යම්කිසි දෙයක් ලැබුණා කියලා. දැන් බලන්න ප්‍රඥාව ඇති කරගන්න කොච්චර අමාරුද. දැන් අපි මේ විදිහට උගන්වනකොට අපිට හිතෙන්නේ නෑ. මේක නෙමෙයි. මේක නෙමෙයි. තව වෙනත් දෙයක්. There is something. වෙනත් දෙයක්. ඔව්. වෙනත් දෙයක් හිතයි something මේ මෙහි නැති something එකක්. එතකොට තව කෙනෙක් කියනවා නෑ නෑ නෑ. යන්න එපා don't worry. And you can you can't go there. ඊට පස්සේ කියයි නෑ එහෙ යන්න ඕනේ නෑ. එන්න. I show another path කියලා වෙන පැත්තක් මම පෙන්වන්නම් කියලා එක්කගෙන යන මෙහෙයන් උච්චර මහසු වෙන දෙයක් නැහැ මේ සතියේ මාර්ගඵල දෙනවා. ඒ ඇඟට දෙන්න දෙයක් හොයන්නේ. සාමාන්‍ය මනසේ ස්වභාවය ඕකයි. එතකොට බලන්න ඒ ඇඟට දෙන්න දෙයක් සොයන මානසිකත්වයෙන් අපි වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙලා අපි හිමීට හිමීට සැලසමක් ඇති කරගන්න ඕනේ බුද්ධ දේශනා ආශ්‍රයෙන් මෙන්න මේකයි මායායතු ක්‍රමේ මේකයි මායායතු ගමන මේ විදිහට එමට යන්න තියෙන්නේ කියලා. එතකොට ඔබට පුළුවන් හිමීට හිමීට ඒක ඔබ යන ගමන ඔබට හදාගන්න. මොකද අපි එක එක්කෙනා අපි එක එක්කෙනාගේ තියෙන දක්ෂතා, අපි එක එක්කෙනාගේ කල්පනා, අපි එක එක්කෙනාගේ හැකියාවන් ඔක්කොම පාවිච්චි කරගෙන තමයි අපිට මේක යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අර අපි ඇති කරගන්න තියෙන අර පහ මොනවද? ශ්‍රද්ධා සීල සුත්ත ත්‍යාග පඤ්ඤා මෙන්න පහ. එතන මේ පහ ඇති කර ගැනීම බාහිර කෙනෙකුට කරලා දෙන්න බෑ. බාහිර කෙනෙකුට කරලා දෙන්න පුළුවන් බුද්ධ දේශනාව පෙන්වන එක විතරයි. බුද්ධ දේශනාවට ඔබ්බට ගියේ දේශනාවෙන් ඔබ්බට ගිය දෙයක් බාහිර කෙනෙක් දෙන්නම් කිව්වොත් පොඩ්ඩක් ඉන්න කියලා කල්පනා කරා. දෙපාරක් හිතන්න. මොකද හේතුව? බුද්ධ දේශනාවෙන් ඔබ්බට ගිය දෙයක් බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඉතින් ඒ නිසා ඒ බුද්ධ දේශනා ආශ්‍රය කරගෙන ඔබ හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන දැන් සංසාර ගමනට මේ අපේ ජීවිතයේ සකස් වෙන රටාව මේක හරි හිතා ගන්න බැරි රටාවක් තියෙන්නේ. හිතා ගන්න බැරි විදියක්. ඉතින් ඒ නිසා අපි හිත පහදවා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. උන්වහන්සේ පෙන්වා දුන්නේ මොකද්ද? අරියෝ අට්ටාංගිකෝ මග්ග මේක මේ මාර්ගය කිව්වා. උන්වහන්සේ දේශනා කළා. ඒ මාර්ගයට උන්වහන්සේ පළවෙනි දේශනාවේ උන්වහන්සේගේ පළවෙනි දේශනාවේ උන්වහන්සේ දේශනා කරනවා මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. ඒ මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අபிසම්බුද්ධා අවබෝධ කරන ලදී. ඒ මධ්‍යම ප්‍රතිපදාවට කරලා දෙන්න පුළුවන් දේවල් තියෙනවා ඊට පස්සේ. චක්කු කරණී. ඔව් ලෝකේ දකින ආකාරය ඇති කරලා දෙන්න පුළුවන්. ඥානකරණී ඥානය ඇති කළ දෙන්න පුළුවන්. උපසමාය සංසිඳ වීම ඇති කළ දෙන්න පුළුවන්. අභිඥාය විශේෂ ඥානය ඇති කළ දෙන්න පුළුවන්. සම්බෝධාය ආරි සත්‍ය අවබෝධය ඇති කළ දෙන්න පුළුවන්. නිබ්බානාය සංවත්තති. නිවන පිණිස පවතී. එතකොට මොකද්ද නිවන පිණිස පවතින්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට පින්වත්නි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන හිත පහදව ගන්න ඕනේ අපි. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැරදුනොත් සියල්ලම වැරදුනා. සියල්ලම වැරදුනා. ඉතින් ඒ නිසා මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය ගැනම හිත පහදවාගෙන ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයට එන්න උවමනා කරන දේවල් තමයි අපි ඇති කරගන්න ඕනේ. දැන් ওই සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා මෙවෙන් හොඳ පසුබිමක් ඔබට හදලා දෙනවා. මොකේටද? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඔබේ ජීවිතය සකස් කර ගැනීමට. දැන් සමහර විට මේ ජීවිතය ඔබ ටිකක් කරයි. මේ ජීවිතය ඔබ ටිකක් ඇති කරගනි. මේ ජීවිතය ඔබ ටිකක් ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට වමනා විදියට ඔබ සකස් කරගත්තොත් සමහරට අපි කියමු ඔබ ඉපදෙනවා දෙවියන් අතර. දැන් ඔබ දෙවියන් අතර උපදින්නේ ධර්මයේ හැසිරෙන්න සුදුසුකම් තියෙන කෙනෙක් හැටියටද නැද්ද? එතකොට උපතින් නේද ඒක ඉන්නේ. ඔබ මේ ජීවිතේ කරන දෙයින් සකස් වෙලා ඊළඟේ කියනවා. එතකොට ඔබ දෙවියන් අතරට ගියොත් දැන් දෙවි ලෝකේ ධර්මයේ කතා කරනවනේ. එතකොට දෙවියන් අතර ධර්මයේ කතා කරනනම් ඔබ ආනායමත් අර ධර්මයේ ඇති කරගන්නවා. එතකොට මේ ධර්මයේ ලක්ෂණයක් තමයි ධර්මයේ ඇති කරගත්තු ජීවිතයේට ඒකත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙවි හිමේ තිමේට වර්ධනය වෙවි යන්න ඉඩ තියෙනවා මාර්ගයට වැටුනොත් විතරයි. මාර්ගයට වැටුනේ නැත්තම් කියන්න බෑ ඒක අපිට. මොකද හේතුව අපේ ජීවිතේ එක එක පුරුදු ගාධන වෙච්ච තියෙනවනේ සංසාරේනේ. එක එක පුරුදු සසර පුරුදු තියෙනවා. ඉතින් මේ නිසා මේ සසර පුරුදු එක්ක තමයි අපි මේ මේ පුරුදු කරගෙන යන්නේ මේ බව නිවන් මාගත්. ඒ නිසා පින්වත් ඔය කියපු කරුණු ඔබ තේරුම් අරගෙන ඔබ හිතන්න මේ ලැබිච්ච ලැබිලා තියෙන ජීවිතය අපිට දුර්ලභ කාලයක දුර්ලභ අවස්ථාවක් තියෙන්නේ. ඒ නිසා මේ මේ අපි මේ ලැබිච්ච අවස්ථාවේ අපිට තියෙන එකම තෝරාගෙන ඉල්ලයි ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙන එක ඊට අමතර දෙයක් අපිට ලබා ගන්න පිළිවෙලක් නෑ නමුත් මේ ශ්‍රාවක අපිට තියෙන එකම සහ දුර්ලභ සහ වටිනාම දේ. මොකද ගෞතම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන එක තමයි ලෝකේ අතහැරලා තියෙන එක. ලෝකේ වමනාම දේ, අත්‍යවශ්‍යම දේ, මිනිස්යාට හිතසුව පිණිස පවතින දේ. අතහැරලා වමනා නැති, අත්‍යවශ්‍ය නැති, හිතසුව පිණිස පවතින නැති හැමදේම අල්ලගෙන තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ එක දවසක් දේශනා කළ ආනන්ද හඳුනන්ට ආනන්දේ යම් කිසි කෙනෙකුට හිතවත් නම් ස්නේහවන්ත නම් අනුකම්පා නම් එයාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි එයාගේ හිත පහදවන්න කිව්වා. ධර්මයේ කෙරෙහි එයාගේ හිත පහදවන්න කිව්වා. ශ්‍රාවකයා ශ්‍රාවක සංඝයා කෙරෙහි එයාගේ හිත පහදවන්න කිව්වා. එයාට පංචශීලී කියා දෙන්න කිව්වා. දැන් එතකොට මේ මේ කවුරු ගැනද මේ කියන්නේ? ශ්‍රාවකයෙක් ගැන නේ. ඒ කියන්නේ ගෞතම සාසනයේ ශ්‍රාවකත්වෙහි පිහිටවන්න කිව්වා. ඉතින් මෙච්චරයි මිනිස්යාට හිතසුව පිණිස කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරන්න මේ ලෝකේ අපිට දුර්ලභ වාසනාව දුර්ලභ පිනක් ලැබිලා මොකද අපිට තියෙන අමාරුම දෙයක් තමයි මේ මේ මුලා නොවි සිටින්න පුළුවන්කම. හරියට දැන් මේ අලුත් ආගමක වෙලා තියෙනවා සයන්ටොලොජි කියලා. අහලා තියෙනවද ඔබ? සයන්ටොලොජි කියලා මේ භූත බලවේගය එකතු කරගෙන එකක්. බටහිර. මිනිස්සු එකට යනවා වේගෙන්. ඉතින් ඒ නිසා මේ හරියට බිහි වෙනවා එක එක ඒවා. ඒවට මිනිස්සු අහු වෙනවා. නමුත් මේක අපි තේරුම් ගන්න ඕනේ අපි හරියට මේ ධර්මයට ආවොත් අපිට මේ ලොකු යහපතක් උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ යහපත උදා කර ගැනීම පිණිස තමයි මේ එන්නේ. අපි හොඳට මතක තියාගන්න මේ සීලයක් සමාදන් වුණාට පස්සේ අද දවසේ ඔබ මේ ගත කරන කාලේ මේ නිශ්ශබ්ද වෙන්න කියලා කියන්නේ මේ මෞන වෘතයක් පුරුදු කරන නෙමෙයි. බුද්ධ ශාසනය තුල මෞන වෘතයක් නැහැ. මෞන කියලා කියන්නේ නිස්සබ්දව සිටීම. ඒක නෑ බුද්ධ ශාසනයේ. බුද්ධ ශාසනයේ තියෙන්නේ නිසි පරිදි නිසි වෙලාවට කතා කිරීම. නමුත් මේ අද ගත කරන ඔබ මේ ජීවිතයේ අද දවසේ ගත කරන වෙලාවේ කිසිම අනවශ්‍ය ධර්මයට අදාළ නැති මාතෘකා පටලු ගන්න එපා කතාවට ඊළඟට ධර්මයට අදාළ වේසින් එන මාතෘකා පටලව ගන්න එපා. ඒ කියන්නේ ධර්මයේ කියලා එනෝනේ වාද. ඒවට පැටලෙන්න එපා. ඒ නැතුව ඔබ මේ කල්පනා කළා ඔබ පුළුවන් නම් අද අපි කියාපු සූත්‍ර දේශනා දෙක සුනිත්ත සූත්‍රයයි ආරක සූත්‍රයයි ආයමත් ආවර්ජනය කරන්න ඊළඟට සීක බලපහ ගැන ආවර්ජනය කරන්න ආවර්ජනය කරනවා කියන්නේ මොකද්ද? නැවතත් මතක් කිරීම. එහෙම කළා තමන්ගේ ජීවිතයට ඒක ලබාගෙන ඔබ සතුටක් විඳින්න. මේක තමයි අද ඔබ කළ යුතු දේ. ඔබට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උතුම් පිළිසරණ ලැබේවා සාදු කියන්න ලබා සම්බුදු නුවණ ලෝතුරු අමාදම් කන්ද දෙසමිනේ නිවාසනසා දෙව්මිනිස් සිත් පිරිනිවන් වැඩි මුනි දුනේ එදා සම්බුදු වදන් පහසින් රැඳුණු බල සිහි කරමිනේ සදා වන්දිනෙමි මමත් බැතියෙන් උතුම් දලදා සමිඳුනේ කලින්ගු රට සිරිදන්ත පුරයේ පෙළහරින් බැබළුනි එදා හේමමාලාවන් හිසින් වැඩ සිරිලකට සිරිසෙත සදා දෙව් බඹුන්ගේ වන්දනා මැද වැඩ සිටින ගුණ කඳ දරා වඳිමු අපේ උතුම් දලදා ලොවට සනසුම දෙන සදා අනුරපුර උඩමළුවේ වැඩහිඳ සිසිල දෙන බෝ රජු වෙතින් මුනිඳු ගෞතම අප බුදුන් හට සෙවන සැලසූ අනුහසින් සියලු බිය සැක දුරව සැනකින් සමට සනසුම දීනිතින් රැකේවා මේ සිහල දීපය උතුම්බ රජු අනුහසින් දෙව් බඹුන්ගේ සහාය ලැබමින් රහත් මුනිවරු පිරිවරා ලෙව් සතුන් හට සතුට සලසන ද්‍රෝණයක් දාතුන් අරා සිව්වරම් මහ රජුන් රකිනා රුවන්මැලි මහා සෑපුරා පින්පුරා ගමී මල් පුදා මම උතුම් බුදු ගුණ සිත දරා සතුරු මිස දිටු බලය පරදා අහසෙ පෙළහර කරමිනේ නුවර දලදා මැදුරේ වැඩ හිඳ බුදු සසුන බබලවමිනේ නිතර අපහට සිරි සැපත දෙන උතුම් දලදා සමිඳුනේ රකින්නු මන මේ සිහල දීපය පතුරුවා සම්බුදු ගුණේ සාදු සාදු සා පොඩ්ඩක් ඉන්න මට පහළට යන්න ඕන. අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ පහළට වැඩම කිරීම සඳහා මාර්ගයේ දෙපස ඉඩ සලසා දෙන්න අපි සියලු දෙනාම එකතු වෙලා සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි